ඉතින් මේ ධර්ම දේශනා මාලාවේ අපි අද ඉන්නේ 37 වෙනි අංකේ නැත්තම් 37 වෙනි පැයේ නැත්තම් 37 වෙනි දේශනාවේ මේ 37ටම මුල්ුණේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකාය උදාන පාළියට අයිති මේ ගිය සූත්‍රය. මේ මේ ගිය සූත්‍රයේදී සාරවත්යන් වහන්සේ විසින් දැනට <coughs> භාවනා පටන් අරගත්ත <coughs> යෝගාවචර ස්වාමීන් වහන්සේ නමකට ඒ භාවනාව සඳහා දැක්විය යුතු අනුග්‍රහ පහක් සැලසිය යුතු සප්පාය කරුණු පහක් මේ ගියේ නමුතු ස්වාමීන් වහන්සේ මුල් කරගෙන දේශනා කරනවා. ඒ කරුණු පහේ මුල්ම කාරණාව ਸਰුවචන්සේ පෙන්වා වදාරන්නේ එවැනි භාවනා කරන කෙනෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ හිතට දෙස්තෙන්නේ නැති විදිහට හිත හොඳට ප්‍රසාද වෙන විදිහට සීලයක පිටන්න ඕන. සීල විසුද්ධියක් හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන. ඒක දිගින් දිග දිගින් දිගට අධිශීල භාව අධිශීල භාවයට تعلق කරමින් ඉන්න ඕන. දෙක තමයි කල්යාණ මිත්‍රත්වය. එවැනි වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ඕන. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය පුදුම විදියට ඇතුළතින් පිටතින් ලොකු ජීව ශක්තියක් ලොකු පෙර මගක් දක්වනවා. තුන්වෙනි කාරණාව තමයි අප්පිච්ච කතා ආදී දස කතා වස්තුවල යෙදලා ගත කරන්න ඕන. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා සර්වඥාන්සේ පෙන්වව දාරනවා. ඒ බණ භාවනා කරන අතර පැවතිය යුතු කතා. මේවට ධම්මීවා කතා කියලා සඳහන් කරනවා. ධාර්මික කතා. ඒ ධාර්මික කතා නැත්තම් අරියෝවා තුන්නී භාව ආර්ය තුන්නී භාවය අරසා කරන්නයි කියන්නේ. ඉතින් මේ දෙක ඒ කියන්නේ කල යුතු සහ නොකල යුතු කතා යෝග ජීවිතේ ඊටාත්ම ප්‍රසිද්ධ ප්‍රකාශනයක් යෝගාවචර දැනගත්තත් නොදැනගත්තත් ආ කියන්නේ කවුද කියලා ලෝකේ දැනගන්නේ කතාවෙන්මයි කියලා කියයි. ක්‍රියාවෙන් පේන එකට වැඩිය හිත චර්යාව දකින්නට වැඩිය කතාවෙන්මයි. ඉතින් අන්න ඒක ආරසා කරගන්න දන්නේ නැත්නම් ඒ ලාහට ගෙම්බෙකුතු කරනවා වාගේ එකතු කරන එකතු කරන සද්ධා ප්‍රඥා එහෙම නැත්නම් සති සමාධි ඔක්කොම මේ අයාලේ යනවා. හතරවෙනි කාරණාව තමයි ඒ සඳහා එළඹෙන ලද වීර්ය ආරම්භ කරන ලද වීරියාතිකම පස්වෙනි කාරණා සඳහා මෙවුවා ගැට ගහන්න ඕන කරන ප්‍රඥාව. කරන වැඩේ පිළිබඳ ප්‍රඥාව. ඉතින් මේ පහ කාරණා පහ වුණාට අපි මේ දැන් දේශනාවේ නැත්තම් මේ සූත්‍රයේ ඉන්නේ මේ තුන්වෙනි කාරණාවේ කළ යුතු කතා සම්බන්ධයෙන් ඒ දස කතා වස්තු වලින් අපි ගිය පාර විමුක්ති කතා කියන මාර්ග ඥාණය මේ භාවනා කරගෙන යනකොට විපස්සනාව කියලා පැමිණෙන බුදුන් පැමිණෙන කුළු ගැන්වෙන මේ මාර්ග ඥානය පිළිබඳව සංකතක ධර්ම අනුව එනතන් සම්මුති ධර්ම අනුව අපිට කතා කරන්න පුළුවන් භාෂාවේ අපි නිදර්ශන උපමා නිරූපණ සහිතව ඉදිරිපත් කරගත්තා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ දක්වා සාර්ථකත්වයක් ලබාගෙන මාර්ග ඥානය සාක්ෂාත් කරාන ඒකට පැන්නාන ඒත් එක්කම ධර්ම න්‍යායක් විදියට විමුක්ති ඥාන දර්ශනය නැත්නම් මේ විමුක්ති ඥාන දර්ශන කියන ඥානය මේකට කියන ප්‍රච්ඡවේක්ෂණ ඥාන කියලත් කියනවා විමුක්ති මිති ඥානං කියලත් කියනවා විමුක්තියක් ලබනවත් එක්කම විමුක්තාන්ති ඉති මේ විමුක්තිය වෙන්න ඇති නැත්නම් මේ විමුක්තිය ය මේ විමුක්තියමයි කියලා ඒ පුද්දට අමුත්තක් වැටෙනවා මේ වෙච්ච වෙනස අමුත්තක් වැටෙනවා ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශන කතා කියලත් කියනවා විමුක්තිය පිළිබඳව ඥාන දර්ශනේ පහළ වෙනවා මෙතුආකල් මගේ හිතේ පැවතුනේ සංකතයයි දැන් අසංකත ධාතුවට හිත පිවිසුණා මෙතෙක්කල් මම දැනගෙන හිටියේ සම්මුති භාෂාවයි දැන් පරමාර්ථ භාෂාව මගේ හිතට තේරුම් ගන්න පුළුවන් වුණා මෙතෙක්කල් මම බැලුවේ පැවැත්මයි නඩත්තු කරන්නයි දැන් අපවත්තිය නැවැත්ම දැන් මට තේරෙනවා කියලා මේ පුද්ගලයාට වැටහෙන ඥාණයට කියනවා විමුති ඥාන දර්ශන කතා මේකටම ඔය පරිසම්පිතා මාර්ගයේ වාගේ මේවා ගැන විස්තර කතා කරන පොත්වල පච්චවේක්ෂණ ඥාන කියලා සඳහන් කරනවා. පච්චවේක්ෂණ ඥානය කියලා කියන්නේ ආපසු හැරිලා බලලා මේ වෙච්ච දේ පිළිබඳව විග්‍රහ විස්තරයක් ලබා ගන්න ස්වභාවය. ඉතින් මේක හරි වැදගත් වෙනවා මොකද සාමාන්‍ය තර්ක අධ්‍යාපන ක්‍රමයට නැත්නම් රීකී අධ්‍යාපන ක්‍රමයට ගමන් කරන කෙනා ගියාට පස්සේ තමන්ට හැරිලා බලන්න දෙයක් නැහැ. අනුන්ට හැරිලා බලන්න දෙයක්ුයි තියෙන්නේ. තමන් හරි පාර ගියා නම් හරි මාර්ගයට වැටෙන්න ඕනේ. සිලබස් එක කවර් කරුවා නම් විභාගයට ලිව්වා නම් පාස් වෙන්න ඕන. එච්චරයි. ආයෙ වෙන දෙයක් නැහැ. මොකද බුදුරජාන් වහන්සේගේ ක්‍රමේ පාස් වුණාට පස්සේ තමයි සිලබස් එක හරියට තේරුම් ගන්න. නිරෝධ සත්‍ය අවබෝධ කරාට පස්සේ තමයි මාර්ග ඥානෙ තේරුම් ගන්න. ඉතින් මෙතන තියෙන මේ ඉදිරිපත් කිරීමේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වචන දෙකක් ඇතුව අන්‍ය විහිතව කලකොලව කරන එකක් නෙමෙයි. අද්වෙච්ච වචනා බුද්ධා බුදුහාමුදුරන්ට වචන දෙකක් නැහැ. උන්වහන්සේ මේ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යයත් පෙන්වුවාට පස්සේ නිරෝධා නිරෝධය නැත්නම් මේ නිරෝධ වීම නිවන ආબોධ කිරීම විමුක්ති ඥානය ලබාගත්තට පස්සේ තමයි විමුක්ති ඥාන දර්ශනය පහළ වෙන්නේ. නැත්නම් මං ආව පාරවල් මෙතෙක්මල් මේ කනා බල්ලන් ගහනවා වගේ අරකත් කෙරුවා මේකත් කෙරුවා ඒකත් කෙරුවා මේකත් කෙරුවා මට එළියට යන්න පුළුවන් උනේ. මේ පිපිරීම සිද්ධ උනේ මෙන්න මේ පාරෙන් කියන එක එතෙක් තමන් උත්සාහ කරමින් හිටපු ඒ විවිධ දේවල් අතරින් තේරෙන්නේ විමුක්තිය ලැබුවට පස්සේ. එනිසා මේ දර්ශනය විමුති නාන දර්ශනය විමුක්තිය ලබන මනුස්සයාට පහළ වෙන එකක් නෙවෙයි අලුත් මිනිහෙකුට පහළ වෙන එකක්. ඇත්තටම කියනවා මෙතන මිනිහෙක් නැති තැනක පහළ වෙන එකක්. මොකද විමුක්ති ඥාණය දක්වාම තටමන කෙනෙක් ඉන්නවා. ප්‍රයෝග කරන කෙනෙක් ඉන්නවා. ව්‍යාපාර කර කෙනෙක් ඉන්නවා. නිවන් දකින්න දඟලන කෙනෙක් ඉන්නවා. වලිලන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් නිවන පිටිපස්සේ අඹා යන කෙනෙක් ඉන්නවා. ඒ තාක්කල් හැබැයි උන්ට කියාගේ නිවනක් ලැබෙන්නේ නැහැ. කොයි වෙලාවක හරි මේ නොදන්නා දේ හොඳයි දන්නා දේට වැඩිය කියලා තමන්ගේ දැනුම බහා ලබන්න බහා තබන්න පුළුවන් වෙච්ච එකනට දැනුමෙන් විමුක්තිය ලබන්න පුළුවන් වෙනට අන්න නොදැනීම පිළිබඳව ප්‍රඥාව නොදැනීම පිළිබඳව විමුක්තිය පහළ ඒ වාගේම සැක නැතුව දන්නවයි කියලා හිතානින්න දේවල් අල්ලා ඉන්න තාක කවදාක් ඉවරට යන්න හම්බෙන්නේ. ඒ ධර්ම දහං ගැට තේරම අතාරින්න. අතාරපු දවස් තමයි නිවනට ගිල්ල වැටෙන්නේ. වැටුණාට පස්සේ තේනවා මෙතෙක් කල් පරිත්‍යාණ හිටියේ නිකම්ම නිකම් පිටුරු මිටික් විතරයි. නැත්තම් ගොම ගොඩක් ඔළුවේ තියාගෙන හිතාන තියාන හිටියේ හන මිටික් තියාන හිටියේ කියලා අර මෙතෙක් කල Taman දැනගෙන හිටපු ඥාන පිළිබඳව මහා උපහාසාත්මක පෙනුමක් ඇති වෙන අතර මේ එකකින්වත් නිවන් ලබන්න බෑ නිවන් ලැබුවට පස්සේ පේන ඥාන දර්ශනය පුද්ගලික දක්ෂණ එකක් නෙවෙයි හුදු ඥාන දර්ශනයක් පමණයි ඒ නිසා මේකට කියන විමුක්ති ඥාන දර්ශන කතා මේක ඇති වෙන්නේ විමුක්තියට පස්සේ ඒකත් කෙනෙක් කරන එකක් නෙවෙන නිසා ඒකට කියන්නේ ඉබේ සිදුවෙන දෙයක් කියලා ඉතින් එහෙනම් මොකටද මේ වගේ දේවල් යෝගාවචරංග ඔළුවට දාන්නේ? මේක ඉබේ සිද්ධ වෙන දෙයක් නම් මොකටද මේක ඔළුවට දාන්නේ කියලා කියන්නේ ඒකේ මේ මං වාගේ මිනිස්සෙක් බලන තාලෙට මෙන්න මේ ගතිය වැඩේ වෙන්න අරින්න වෙන උනාට පස්සේ තේරෙයි එතකන් සද්ධාවෙන් යන්න. එතකන් ওই චාරිත්‍රේ කරන්න. එතකන් ওই වතපිලියත කරන්න කියන දේ මාර්ගක්ෂණයේ විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඊට කලින් මේකේ හොල්මන මේකේ ඡායාව මේකේ ආඩ්‍ය මේකේ ලාංඡනය ඕනතරම් පේනවා. අන්න ඒකට ගරු කරන කෙනාට යෝගාවචරය කියන ඕක නැතුව තර්ක කරන එකකට කවදාකවත් මේ ගමන යන්න අමාරුයි. හරියට කල් ගන්නවා. ඒක නිසා මාර්ගක්ෂණයේදී සිදුවෙන මේ උත්කෘෂ්ඨ අවස්ථාව අපි ඊට ඉස්සෙල්ලා මගදී දැක ගන්න හැටි. නෑ ඒක එච්චර තද බල නෙමෙයි. යාන්තමට වාගේ සියුම්ම වාගේ ලාවට වාගේ වැටෙන අවස්ථාවලදී අපි කොච්චර තක්කමුක් වෙනවද කොච්චර බය වෙනවද කොච්චර අසරණතාවයටපත් වෙනවද කොච්චර භාවනාවට නිගරු කරනවද කොච්චර එපා කරනවද කොච්චර කාමයට ඇදෙනවද කොච්චර නීවරණයට අනුග්‍රහ කරනවද කොච්චර ප්‍රයෝග කරනවද කියලා බැලුවොත් මේ උච්ච අවස්ථාවේ දක්වන මේ විදුලි ඡාපයක් කොටනකොට ඇතිවෙනා විදුලි එළිය වගේ දේ ඊට කලින් මම කොච්චර අවස්ථාව දැකලා තියෙනවද කියලා මගට සෑහෙන තරංගයේ ධර්මයට ගිය භාවනා ඉදිරියට ගිය යෝගාවචරයට සෑහෙන අත්දැකීම් තගයක් තියෙනවා. භාවනා යන්තම් බැස ගන්න කෙනාටත් නැතුවාම නන් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ අතරමඟදී පෙන්නන මේ විමුක්ති ඥාන දර්ශනය පිළිබඳව පෙරහුරුව නොදැන සිටීම සම්‍යක් දෘෂ්ටියට බාධායි. නොදැන සිටීම යෝනිසෝ මනසිකාරයට බාධායි. නොදැන සිටීම සතිය වර්ධනයට බාධායි. සමාධියට බාධායි. ඒ මොකද ඔය හිතාගෙන බයින සතියට නෙවෙයි සතිය කියන්නේ. ඔය හිතාගෙන පටන් ගන්න සමාධියටත් නෙමෙයි සම්මා සමාධිය කියලා කියන්නේ. අපි ඔය හිතාන්නේ ඥාණය, අපි හිතාන්නේ හිතේ තියෙන චිත්ත රූපෙටත් නෙවෙයි ප්‍රඥාව කියලා කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඉතින් මේ වෙනස් භාවයට කැමැත්තක් නැත්තම් ඒ දාල්ලාගෙන තියෙන කුඤ්ඤ ටිකම අල්ලාගෙන දන්නා ඥාණයෙන් යන්න හදනවනම් ඒ නොදන්නා දෙයට අත්දකපු නැති දෙයට ප්‍රතික්ෂේප කරනවනම් ඉති යෝගාවචරය කියන්න අමාරුයි. නැත්නම් යෝගාවචරය දුර්ලකම් මේවා. යෝගාවචරයා කැපකරන්න ලැහත් වෙන්න යෝගාවචරයා ශ්‍රද්ධාවෙන් කැපකරන්න ලැහත් වෙන්න. එහෙම නැත්නම් මේ විමුති ඥාන දර්ශන කතාවේදී තේරෙනවා නිවන අවබෝධ වුණාට පස්සේ තමයි Tamanට තේරෙන්නේ මෙන්න මේකයි අනුගමනය කළ යුතු මාර්ගය කියලා. ඒකෝට ඉතින් මාර්ගෙත් වැඩ ඉවරයි. වෙන විදිහකට කියනවා නම් එතෙන්ට යනකම්ම තියෙන්නේ අහම්බයක් තමයි. ඉතින් අහම්බේ එනනම් ඒ සිදු වෙන දෙයට ඊට අරින් නැතුව කරන්න ඉස්සෙල්ලා තර්ක කරන්න පටන් ගත්තොත් මේක කෙරුවොත් කොහොම වේද මේක වෙන්නේ කොහොමද එහෙම නැත්නම් මොකක් හරි භාවනාව සිදුවේගෙන යනකොට වහාම නැතර කරලා ඇද්ද කරලා අවුස්සගෙන ආය ඇවිල්ලා කලබල කරලා ආයෙත් ගිහිලා කරන්න යනකොට වෙන්නේ ඒ සක්කාය දිට්ඨියට පොහොර වැටෙනවා ආත්ම දෘෂ්ටියට පොහොර වැටෙනවා මිච්ඡා දිට්ඨියට පොහොර වැටෙනවා අයෝනිසු මනසිකායට පොහොර වැටෙනවා සති සම්පජාඤ්ඤයට බාධා වෙනවා ඒ නිසා මේක අර අවසාන චිත්තක්ෂණයේ උත්කෘෂ්ඨ අවස්ථාවේ සිදුවෙන එක ටික ටික ටික ටික සිදුවෙන එකක් එහෙම වෙලයි අපි මේ අවසාන පරීක්ෂණයට සුදුසුකම් ලබන්නේ කියලා දැනගත්තොත් නම් මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන විමුක්ති ඥාන දර්ශන කතාව යෝගාවචරය වුණත් දැනගෙන සිටීම බෞද්ධ ඥාණයට හේතු වෙනවා. සුතමේ ඥාණයට හේතු වෙනවා. ඒ නිසා එහෙම හේතු වේවා කියන අදහසෙන් තමයි මේවා පිළිබඳව ටිකක් දන්නා ප්‍රමාණයෙන් ඒ ගුරු ආචාර්ය මත පොත්පත්වල අනුව ධර්ම දේශනාවක් ගොනු කරා. ඉතින් ඒක නිසා මෙවුවා තර්කයෙන් නම් කියන්න පුළුවන් මේ දිව්‍ය ලෝක ගැන කතා කරනවා වගේ පේන්නේ නැති එකක් ගැන මේවා කතා කරලා මේ භාවනා කරන යෝගාවචරයගේ ඔලු කොකට කුරුවල් කරන්න කියලා. මේ කුරුවල් වෙන්න තවස්තාවල් තියෙනවා ඒක නෑ කියන්න බෑ. නමුත් මේ දේශනා කරන්නේ පොත්පත් වල සඳහන් වෙලා තියෙන්නේ. සරුවචනසිදා මේ කිය ස්වාමීන් වහන්සේට දේශනා කළේ එහෙම අවුල් කරගන්න නෙවෙයි. ඒ මොකද මේ පච්චවේක්කන ඥානය කියන එක කලිමුත් සඳහන් කරා මාර්ග ඥානයත් හා පස්සේ ඵල ඥානයේ සාක්ෂාත් වීමත් එක්කම වගේ සිදු වෙනවා නමුත් හොඳට මේ උනේ මෙන්න මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බෞද්ධ කෙනාට පමණයි. උදාහරණයක් වශයෙන් කියනවා කවුරු හරි හදිසියෙන් වගේ විනිදර්ශන එච්චර මේ ගැළපෙන එකක් නොවෙන්න පුළුවන්. නමුත් කාරණා වෙලි කරනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. හදිසි අනතුරකින් පාර මැදදී සීවි කල්ලලා වැටිලා පස්සේ හදිසි අනතුරු වාට්ටුවට ගිහිලා දාලා දවසකට පස්සේ ආත සිහිය ආවට පස්සේ මේ මිනිස්සයා දැන් මේ කොහෙද ඉන්නේ කවුද කොහෙද බටහිර කොහෙද නැගෙනහිර මොකක්වත් දන්නේ නැත්නම් කීසාවති වෙයි. අවුදුනට පස්සේ ආ කල්පනා කරලා ආපස්සට ගිහිල්ලා බලනවා අසවල් දවස දක්වාම නම් මට තර්ක මනස තිබුණා. ඒ අන්තිම මොහොතේ මට සිද්ධ වුණේ මෙන්න මේම කලබගෑනියක් කලකලංචියක් වාහනයක් ඇවිල්ලා කොහක් වුණා එහෙම නැත්නම් ගහකින් පල්ලට ඇදගෙන වැටුණා එහෙම නැත්නම් ගඟකට වැටුණා මොකක් හරි එකක් වුණා ඊට පස්සේ නෑ දැන් දැන් ඕන ආය 100ට පස්සේ අර හැටලා බලනවා බැලුවට පස්සේ දැන් නම් පණ තියෙනවා. මේ වෙලාවේද කවුද මට උදව් කරලා තියෙනවා. දැන් ඉන්නේ හොඳ සෞඛ්‍ය ශාස්ත්‍රය දන්න, සත්තාව දන්න කෙනෙක්ගේ අතේ කියන දැනුම එනකොට අන්නට ගහන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මාර්ග අවස්ථාව තර්ක මනසේ සංකත ලෝකයේ සම්මුති ලෝකයේ හදිසි අනතුරක් වාගේ. ඒකයි බුදුහාම කියන්නේ විරියවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා. වීරියවන්තයාටයි මේ ධර්මය. නැත්තම් වීරවරයෙකුටයි මේ ධර්මය. හැමදේම ඔබ ඔබා මල මල්ල ලිහලියා බල බල යන කෙනාට ඉතින් මොකද්ද නොවෙනවා නම් නෙවෙයි. නමුත් කවදාකවත් මේ වගේ අනිශ්චිතතාවයට පය තියන්න නොදන්නා දේ සාදර වෙන්න මේ ක්‍රමේ මේ ලෝකේ කිසිම ශාස්ත්‍රයක උගන්වන්නේ නැහැ. මේ ලෝකේ තියෙන සෑම ශාස්ත්‍රයෙන් කරන ඕනෝකට කොන්ද පණ නැති කරන එක. ඔකට බය කරන එකයි. අඩිය තියන්න ඉස්සලා බලාපං කිය. එimhe ඇත්තට බලන්න ඕනේ. තමයි ඔය හැම තියෙන මඩවලුකම, ගොහරුවකම කකුල තියෙන කට්ටියට ඒ කරන්න බෑ. නමුත් මෙතෙන්ට එනකොට සත්ත්වවිසුද්ධි ක්‍රමයකින් යෝගාවචරය ගොඩ ගැහිගෙන අයෙන්නේ. නිසා යෝගාචරය අනුන්ගේ බයිලා අහන්න ඕන කමක් නැහැ. අනුන්ගේ උපදෙස් පෙන්වන්න ඕන කමක් නැහැ. තමන්ගේ අත්දැකීම තියෙන. ඒ නිසා යෝගාවචරය ඉදිරියට යන්නේ බුදුන් හා යණ්ඩයි. රහතන් වහන්සේලා හා යණ්ඩයි. ආර්යයන් වහන්සලා සමග යණ්ඩයි. ආපහු හැරලා බලනවයි කියලා කියන්නේ අර මෝඩ මේ බාලත් බාලත්වත් එක සාකච්ඡා කරලා අර ඉදිරියට යන ගමන කැඩෙන එක. ඒ නිසා ඒකේ උත්කෘෂ්ඨ අවස්ථාවක් තමයි මේ මාර්ග අවස්ථාව. මා නැත්නම් ඵලය මාර්ග චිත්තක්ෂණයත් එක්කම සමග වෙන ඵලය කවදාවත් සංකේතයෙන් හිතා ගන්න බෑ. කවදාකවත් සම්මුති භාෂාවට දාන්න බෑ. කවදාකවත් ප්‍රයෝගිකින් ලබන්න බෑ. අප්‍රයෝගේ අවශ්‍යයි. ඒ නිසා මාර්ග මේ ඥානෙට කියන්නේ ප්‍රයෝගේ පටිපස්සම්බ ප්‍රයෝග පටිපස්සම්බනේ ඥාන කියලා. සියලු ප්‍රයෝගයන් බහා තැබීමේ ඥානය තමයි ඵල ඥානය කියන්නේ. මාර්ගයේ දක්වාම නම් යම් යම් පුංචි සියුම් එකලස් කිරීම අවසාන භාගයේදී සිද්ධ වෙනවා. මුලදි මුලදි ලොකු ලොකු එකලස් කිරීම සිද්ධ වෙනවා. පැයක් ඉඳගෙන ඉන්න භාවනාවේ අරමුණේම හිත පාත්තගෙන යන්න, නීවරණ ධර්ම දුරුකරන්න ලොකු ලොකු සටහන් මුලදී තියෙනවා. අන්තිමට ඔක්කොම පෙළ ගහිලා නිවන් ටික හේම වෙලා සියුම් වේගන යනකොට යෝගාවචරය හුදු විපස්සනා කරන නිරීක්ෂකෙක් පමණ වෙන ඕන දෙයකට මේ නොදන්නා දෙයට කැමති වෙලා දන්නා දැනුම පැත්තක තියලා වෙන දේ දිහා බලائیں විපස්සක විශේෂ පර්ශනාවක් එහෙම නැත්නම් ඉන්සයිට් කියලා කියනවා ඇතුළට නැමිච්ච හිතක් බාහිර ඥාන හොයන්නත් එපා, ගුරුරු හොයන්නත් එපා, තැන් හොයන්නත් එපා. ඇතුළම ගැන අදහන යනකොට අය ප්‍රයෝග ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බහා තබන තැනට එනවා. ප්‍රයෝග පටිපස්සම්බන කියන්නේ ව්‍යාපාර කරන ගතිය නතර කරනවා. තටමන ගතිය, වලිලන ගතිය, දඟලන ගතිය, සූදානම් වෙන ගතිය සියල්ලම නැතුව සිටින දේට හේම දෙන්න ඇරලා පුළුවන් තරම් අර තමන් මුලදී මග සලකුණකට ගත්තා වගේ හැරමිටියට ගත්තා වගේ ගත්ත මූල කර්මස්ථානෙම තියාගෙන හිත සැපෙන්නේ සැපවරෙන් දුක් වෙන්නේ දුක් වරෙන් නිന്ദායන්නේ නිന്ദාවරෙන් ප්‍රශංසායන්නේ ප්‍රශංසාවරෙන් ලාභයෙන්නේ ලාභවරෙන් පාඩු වෙන්නේ පාඩු වරෙන් යසසෙන්නේ යසසවරෙන් අයසෙන්නේ අයසවරෙන් කිය ඒ සෑම දෙයක් හරහාම ඒව නොයනවා නම් පැහැදිලිම කියකි භාවනාවක් වෙන්නේ එනවා නම් මට යසස විතරක් ඕනේ සැප විතරක් ඕනේ මට ලාභ විතරක් ඕනේ කියනවනේ ඒ ඉතින් හිතා ගන්න ඕනේ සක්කාය දිට්ඨියේ බොරු ලනු තමයි ආත්ම දෘෂ්ටියේ ලනු තමයි ආයසම හිතනවනේ දුකම හිතනවනේ දුක මේ අත්තිකිල මතාණ යෝගේ ලනුවක් තමයි මේ දෙකටම සමහිත තියෙනවනේ අත්තිකිල මතාණ යෝගයක් නැහැ කාමසු කල්ලි කාණ යෝගයක් නැහැ සක්කාය දිට්ඨිය කොට උරවර දෙන්නෙත් නැහැ ආත්මේ ආත්ම සංඥාට එන ඔහේ යණ්ඩයි. මේකට කියනවා පයෝග පටිපස්සම්බ කියලා. ඉතින් මේක මම කලිමුත් කිව්වා මේ මේ පච්චවේකන ඥානදි හිද්ද වෙන්නේ ඊට පොඩ්ඩකට කලින් ඇති වෙච්ච මේ මාර්ග චිත්තක්ෂණේ සිටු වෙච්ච අලකලංචිය මේ වෙච්ච මේ ලෞකික ස්වභාවයෙන් ලෝකෝත්තර ස්වභාවයේ පණපු පැනිල්ල නැත්තම් මේ ගුරුත්වාකර්ෂණ හේතු වෙකන කක්ෂයේ මිදුණා වගේ මිදුණ මිදිල්ල හැරි බලන අවස්ථාවක්. ඉතින් මේක වෙන විදිහකට කියනවා නම් ලෞකික උපමා මාර්ගයෙන් මේ කවදාකවත් මේ සත්‍ය නෙවෙයි උපමා රූපක ගංගානංගගේ වතුර ඒකේ විශේෂ රෝග සුව කරන ගතියක් තියෙනවා. ඒකට වැඩිච්චාම මිනිහක් වුණත් ගංගානංගගේ හේතුවම බ්‍රහ්මයා ළඟට යනවායි කියලා Hindu මිනිස්සු හිතනවා. ලෙඩ රෝග සුව කරනවා. ඒ මොකද හිතනවා සමහරු ඒ හිමාලයේ ඉඳලාම ඒකේ මේ ගෙන්දකම් ප්‍රතිශතය වැඩි. ඒ නිසා විස බීජ නාශක ගතියක් තියෙනවා. ඒ නිසා ගංගානංගගේ ජලය වෙනමම කුප්පි වලට දාලා මිනිස්සු ගිහිල්ලා තියාගෙන ඉහළ තැන් වල තියාන වඳිනවා. ඕ ගංගී කියලා පඳුරු විසි කරන ගංගානංග හරහා පහළ මේ කෝච්චිය යනකොට. ඒ කෝච්චියත් එක්කම දෙපැත්තේ තියෙනවා ටෙලිෆෝන් ලයින් එකක්. ඒ ටෙලිෆෝන් ලයින් එක පුරාවට මල් මාලා එල්ලීලා. මොකද අර උඩින් ඉඳලා විසි කරන ඒ ඔක්කොම වැටලා තියෙන්නේ හුඟක් ඒ වැටෙන ටෙලිෆෝන් ලයින් එක. කාසිනම් බිමට වැටෙනවා. ඒ තරමට සලකන නමුත් මහමෝදර ගංගානම් ගියාට පස්සේ ගංගානම් ගගේ ජලයේ අනන්‍යතාවයට මොකද වෙන්නේ? එයාට කියන්න පුළුවන් වෙනද මම ගංගානංගගේ ජලය කියලා. මොයේ කටේදී පුළුවන්. මොයේ කටදීක මේ කරදිය, මිරිදිය. පොඩ්ඩක් එහාට පස්සේ කරදිය වුණාට පස්සේ ඒකේ අනන්‍යතාවය දැන් ආපහු හැරලා බැලුවොත් මම ගංගානංගක වශයෙන් ඉන්නකොට අනේ මට මිනිස්සු වැන්දා පිටුවා මම නල්ලේ ගාගත්තා කුප්පිවල දාලා තියාන හිටියා. දැන් මහමුදට ආවට පස්සේ ඒක අනන්‍යතාවය නැති වෙනවා. නමුත් බුදුහාමුදුරෝ මෙතන සඳහන් කරන එක තර්කයට ගැලපෙන්නේ නැහැ වගේ මුහුදට එකතු වුණාට පස්සේ දැන් ගංගානන් ගදී ගංගේ ජලය කියන්න බෑ. ඒ ජලය නැවත හරලා හැරිලා ගංගානන් ගඟ දිහා බලනවා වාගේ තමයි මෙතෙක්කල් ගෙනාවු පැවැත්ම ලක්ෂණය, නිමිත්ත ලක්ෂණය, පණිදි ලක්ෂණය දෙයක් තියෙනවා කියලා අල්ලගත්ත හැටි දිහා හැරිලා බලන එකට තමයි මේ පච්චවේක්ෂණ ඥාන කියලා කියන්නේ. ඒකට කියන්නේ තදා සමුදාගතේ ධම්මේ විපස්සනේ පඤ්ඤා තමන් සාක්ෂාත් කරන ලද ධර්ම කොටස නැවත හැරිලා බලන ඥාන. මේක උත්කෘෂ්ඨ අවස්ථාවක්. නමුත් මම මේ දේශනාවේදී අද ටිකක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ටික ටික කොහොමද භාවනා කරනකොට වෙන්නේ කියලා. මේ ඥානය සම්පූර්ණ වෙනස් ක්‍රමයකින් කියන්න පුළුවන් සෝවාන් මාර්ගඵල ත්‍යාගයේ පච්චවේක්කනේදී ආ බලනකොට ඒ පුද්ගලයා දැනගන්නවා මගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මිතුආකල් අතරක් නැතුව සංසාරේ පුරාවට ගමන් මල්ලේ ගෙනිච්ච බරුවක් වාගේ බරක් වගේ තිබුණ දේ හැලුණා කිය. ඒ වගේම දැනගන්නවා අනිකුත්ව සංයෝජන ධර්ම හතක් තියෙනවා ඒව තාම හැලිලා නැහැ කියන එකක් දැනගන්න. ඒ වගේම පූර්ණ නිවනක් අවබෝධ වුණෙත් නැහැ. හැබැයි මට මේ ජීවිතේම කරගන්න පුළුවන් පින තියෙනවා. ශක්්‍යතාවයේ තියෙනවා. මම දැන් කරලා තියෙන්නේ. ලකුණු 133ක් මම ලැබලා තියෙන්නේ පාස් වෙලයි තියෙන්නේ. මට ඕන නම් ක්‍රෙඩිට් එකක් ගන්න පුළුවන්. මට ඕන නම් ඩික්ටේෂන් පාස් එකක් ගන්න පුළුවන්. ඒකට ඊට මත්තේ වැඩ කරන්න ඕන නැත්නම් බේසික් ඩිග්‍රී එක දැන් හරි. මට ඕන නම් පෝස්ට් ග්‍රැජුවේට් කරන්න පුළුවන්. මට ඕන නම් PhD ඉවර කරන්න පුළුවන් කියලා දැනගන්න. අන්න එතනදී ඇති වෙන මේ Taman තුල සක්කාය දිට්ඨිය නැති වුණා. එනතන් Taman තුල මේ විචිකිච්ඡාව, දිග්ගිඩියාව, ශකහිතන ගතිය නැති වුණා. මය තුල මේ මේ භාවනා සඳහා මොන විදියෙ සීලයක් රකින්න ඕනද මොන විදියෙ සීලයක් ප්‍රමාණවත්ද කියලා සීල වෘත කියන්නේ මොනවද සීලය කියන්නේ මොකද්ද කියන එක තේරුණා කියන එක වැටහෙන්නේ ඔය සත්ත්ව විසුද්ධි ක්‍රමයේ කරගෙන කරගෙන යනකොට. අපි මේ ඥාන කතා කියන එකට අපි සත්ත්ව විසුද්ධි ක්‍රමය පුළුවන් තරම් ගැප් කරගත්තා. ඒකෙදී අපි දැනගත්තා සීල විසුද්ධිය කියලා එකකින් තමයි යෝගාවචරයා මේ භාවනා ජීවිතයට පෙළඹෙන්නේ. එහෙම නැත්නම් අපි ඒ යෝගාවචරය කියන්නේත් නැහැ. දැන් මේ වගේ තැනකට බාර ගන්නෙත් නැහැ. ගිනාපු ගමන් හැම ගැහුවා වගේ ඒ තියෙන ගිහි සීලය අතහැරලා මේ ආජීවට්ටමක සීලය සමාදන් කරනවා. ඒ වෙලාවට නෑට නැත්තම් උපෝසත අට්ටංග සීලය සමාදන් කරනවා. ඉතින් මේ උපෝසත අට්ටංග සීලයේ ඒ බුද්ධ ආගමේ තියෙන මොකක්වත් නැහැ. පූජා විදි වැඳිලි පිදිලි මොකක්වත් නැහැ. සතුම් මරන්නකින් වලකිලා ඉන්නවා. හොරකම් කරන එකෙන් වැලකිලා ඉන්නවා. කාමිත්‍යාචාරයෙන් නෙවෙයි මොනම කාමාචාරයකින්වත් වැළකීලායි. බොරු කීමෙන් විකාල භෝජනේ නටුම් ගැයුම් වැයුම් දේවල් වලින් උසසුන් මහසුන් වලින් වැළකීලායි. ඔච්චරයි ඕනේ කරන්න. ඔය තොවිලේ නටන්න වෙන කෝඳුරු තෙල කල 7යි 7යි ඒ නොකරන වේදකම් ඕනේ නැහැ. ඒ නිසා අවසාන අවස්ථාවේදී තේරෙනවා මම දැන් මෙතෙන්ට ඇවිල්ලා තිනවා මෙතෙන්ට එනකොට ඔය කියන විදිහේ විශාල සීල ව්‍යාපාර මොකක්වත් ඕන කරන්නේ මෙන්න මේ ටික නම් අවශ්‍යයි. මෙතනින් එහාට යන ඒවා අතිශෝක්තියයි කියලා සීලය පිළිබඳව පටන් ගන්නකොට නම් සීල විසුද්ධියට යනකොට අපි එහෙම නෙමෙයි පටන් ගන්න. අපිට හැකි ශක්ති ප්‍රමාණය පටන් ගන්න. පන්සිලුත් ඇති කියලාත් කියනවා මේ වෙලාවට. ඒක සම්බන්ධයෙන් මම මතක් කරන්න ඕනේ අපේ මේ මම අර පරිවර්තන කරපු මහසීසාඩුගේ ස්වාමීන් වහන්සේගේ පොතේ මුල්ම කොටහේ තියෙන්නේ මේ සීල විසුද්ධිය චිත්තවිසුද්ධිකේ සීලවිසුද්ධියදී පැහැදිලි කරලම් පෙන්නනවා එදායේ සන්තති අමිති වගේ හත් දවසක් මත් වෙන්න බීලා නාටිකාංගනාවක් එක්ක මුළු දවස් හතම නටලා රාජාඳුන් ඇඳගෙන ඇතා පිට යන ගමනොත් ඊට පස්සේ ඇවිල්ලා ඒ නාටිකාංගනාව මැරිලා මුදටම කනගාටු වෙලා රාජසැප නෙවෙයි මනුසකමත් එපා වෙලා සරුවචනාංශලගේ වැටෙන කොටත් බුදුහාමුදුරෝ කියපු බණෝක අතීතේ උන්නෝක තැලා දාපා ඉස්සරහාපු එක ආපනත් එකන කනගාටු වෙනවා දැනුත් උඹට ඕන නම් සතිය පිහිටවන්න පුළුවන් දැනුත් උඹට ඕන නම් ඕකෙන් ගැලවෙන්න පුළුවන් කියනකොට ඕන්න රහත් උනා. ඒතර කොතනද සීල සමාදන් වුනේ කොච්චර වෙලා සීල් රැක්කද මොකක්වත් නැහැ. සරකාණි උපාසකගේ සිද්ධියේදී එහෙම නැත්නම් තඹදාටිගේ කතාවේදී මම සාමාන්‍යයෙන් තැන් තැන් වල කියවිලා තියෙන නිසා මම මේ වෙලාවේ විස්තර කියන්න යන්නේ නැහැ. ඒක ඉතින් පැහැදිලිවම පෙන්නනවා මේ සීලය කියලා වෙන උත්සව සභාවක් නැහැ. සීලය කියලා කියන්නේ මේ විරමණයක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා වායාම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා තුනකට වැටෙනවා. ওই තුනෙන් එකක්වත් භාවනා කරන ඉඳලා අපි කරන්නේත් නැනෝ කරන්නේත් නැහනේ. මිච්ඡා වාචාවක් ඇත්තෙත් නැහැ සම්මා වාචාව කියලා කරන දේකුත් නැහැ. මිච්ඡා කම්මන්ත කියලා අතහරින දේකුත් නැහැ ඊට කලින් මත ඇරලා ඒ වෙලාවේ කරන සම්මා කම්මන්තෙකුත් නැහැ භාවනා කරනකොට. ඕනනම් ওই කරන එක භාවනාට කියකි සම්මා කම්මන්තේ කියලා. නමුත් ලෝකේ තියෙන කර්මාන්ත මොකක්වත් එතන නැහැ. මිච්ඡා ජීවියක් එතන ඇත්තෙත් නැහැ. සම්මා ජීවය කියලා හුස්ම ගන්න දෙක විතරයි කරන්නේ. ඒ නිසා එතනදී අටුවාචාර්යන් වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා මේ භාවනා අවධාන කියලා නැත්තම් මේ මාර්ග චිත්තක්ෂණයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවාරු ආර්ය පංචාංගික මාර්ගය කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ මොකද ඒ සතිය නම් ඉතින් තියෙන්න ඕනේ. වීරිය නම් තියෙන්න ඕනේ. සමාධි ප්‍රඥා තියෙන්න ඕනේ. එහෙම නැතුව සම්මා සංකප්ප තියෙන්න ඕනේ. නමුත් ওই මාර්ගාංග චීල මාර්ගාංග නැහැ. නමුත් යෝගාවචරයට මේ ටික හරියන්නේ නැහැ. ආධුනිකයෙක් භාවනාවට බහිනකොට එයා උත්කෘෂ්ඨයෙන් කරන්න ඕනේ. එමනේ අපි වැඩගත් වැඩක් කරනකොට අඩුම ලංචුවෙන් නෙවෙයි පටන් ගන්නෙ. ඉහළ ලංචුවෙන් පටන් ගන්න. ලඩු ඉහළ ලන්න භාවනා සාක්ෂාත්කරණයේදී තමයි සිද්ධ තේරෙන්න පටන් අරගන්නේ මේ සීලය මෙන්න මෙච්චරයි ප්‍රමාණි. අවශ්‍යම ප්‍රමාණය මෙච්චරයි. මේ අපි ගේකට බඩු ගන්න ගියාම කොහොමඩක්වත් උත්සවයක් ඉවරච්චාම අතිරේක බඩු රාශියක් ඉතුරු වෙනවා. ගයක් හදන්න ගියාම තාම සාමාන්‍ය පැල් කොටයක් අටව ගන්න බඩු ඉතුරු වෙනවා. කොච්චර දක්ෂ එස්ටිමේට් eh, කරන කෙනෙක් වුණත්, බාස් කෙනෙක් වුණත්, ගෙහිමියෙක් වුණත් වැඩිපුර බඩු ටිකක් කියනවා. අන්න ඒ වගේ තමයි සීලය පටන් ගන්න කෙනාට විශාල බරක් තිබුණාට මාර්ග චිත්තක්ෂණේ තමයි තේරුම් අරගන්නේ සීල වෘත සීල වගේ පේන්න තියෙන දේවල් මොනවාක්වත් මේකට ඕන කරන්නේ මේ විරමණ චිත්තක්ෂණේ අවශ්‍යයි ඒක මම මේ කියන්නේ මාර්ග චිත්තක්ෂණේ ලැබෙනවා විතරක් නෙමෙයි යම්ම වෙලාවකට යෝගාචරයට මූණට මූණ දාලා අරමුණ තියානින්නකොට පවා වැටහෙනවා හරියට ආස්වාසයට හිත දාගෙන ප්‍රස්වාසයට හිත දාගෙන සක්මනේදී වමට දකුණට හිත දාගෙන යනකොට ඒ දේ පවතිනත නම් හිතේ සහ කයේ සීතල ගතියක් තියෙන්න ඕනේ. හික්මිච්ච ගතියක් තියෙන්න ඕනේ. හැදිච්ච ගතියක් තියෙන්න ඕනේ. ඕන ඕන දෙයක් වෙච්චාම මමගේ හිත අරමුණේ තියෙනවා කියලා අපි වලිකාවට හරියන්නේ නැහැ. ඉන්සාව සීලේක අවශ්‍යතාවය තියෙනවා. ඉන්සාව ඕනම වෙලාවක යෝගාවචරයට බලන්න පුළුවන් නිවන් දක්න වෙලාව නෙමෙයි අරමුණේ මූල කර්මස්ථානේ එක දිගට හිත පවත්වන්න බැරි වෙනවා. සීලේ පිළිබඳ සැකයක්වත් තියෙනවා. නිසා ඒක හොඳට සුද්ධ කරන්න කියනවා. ආධ්‍යාත්මික බාහිර වස්තු හොඳට පිරිසුදු කරන්න කියනවා. සීලයක් අදිෂ්ඨාන කරන්න කියනවා. සිල්ලුතුන් කෙරේ වන්දනාමාන කරන්න කියන කරලා අදිෂ්ඨාන කරලා වාඩි වෙන්න. ඒක භාවනා හරිය වෙලාවේ හැරලා බැලුවොත් පේනවා අන්න ඒ වෙලාවේ මගේ හිතේ කිසිම අනුන්ට දුකක් දුන්නා දුකක් ප්‍රාර්ථනා කරා මම වැරදි වැඩක් කරා කියන කුකුස් මොකක්වත් තියෙන්න බෑ ඇහැට කුණක් වැටලා නැතුව වගේ ඇහැ හොඳට තියනවා වගේ පිරිසුදුක් සීලිය අවශ්‍යයි. ඒක ඊට පස්සේ ඉදිරියට යනකොට මේ යෝගාවචර විශේෂයෙන්ම භාවනාවේ හොඳ තිරියන් අවස්ථාවක් වෙන මග්ගාමග් මේ උද්‍යප්පේ ඥාන දිහාට යනකොට පැහැදිලිවම පේනවා අද උදේ භාවනා හොඳයි තවල් වෙනකොට හරියන්නේ අද හොඳයි හෙට හරියන්නේ මොකද හේතුව භාවනාවට වාඩි වෙනකොට පවතින සංඥාවේ පොඩි පොඩි අඩුපාඩුකම් හිටිනවා පොඩි පොඩි ලප කැලලි ස්ථාන තියෙනවා පොඩි පොඩි හං වෙනවා මැල වෙන ගති තියෙනවා මේ ශීරයට මේ පුංචි දෙයක් වෙච්චාම ඒක ඇහැට කුණ වැටුණා වාගේ මේ හරි ගිය භාවනාව මේ වරදේ ඒ නිසා සීලයේ ඒ හැම තැනකදීම ඇවිල්ලා සොයල බලන ගතියක් තියෙනවා. දුස්සීල වුණොත් අමාරු ගතියකෝ සුසිල්වත් වෙච්චම හරි. එන ගතියකොත් සා යෝගාචරය නිට්ටරෝම ශල්්‍ය කර්මයක් කරනකොට ඒ ශල්්‍යාගාරයේ පිරිසුදුකම ශල්්‍ය වෛද්‍යවරයා පවා දැනගෙන තියෙනවා. ඒ මේ විෂ මේ මේ සීනති කරන වෛද්‍යවරයෙක් දැනගන්න හැම සේවකයෙක්ම දැනගන්න ඕන මොකකින් හරි විෂ බීජයක් ආවොත් ඉතින් ඒ ශල්්‍ය කර්මය අසාර්ථක විතර නෙවෙයි එදාට මාරාන්තිකයි. ඒ වගේම හේනක මේ පවන ගොවියා නිට්ටරෝම කටුවට පරීක්ෂා කරන්න කටුවටෙන් තමයි අලියත් බේරෙන්නේ. කටුවෙන් තමයි ගෝණත් බේරෙන්නේ, මුවත් බේරෙන්නේ, ඌරත් බේරෙන්නේ. අන්තිමට මී එකත් එන්නේ නැති මට්ටමට. කටුවට පරීක්ෂා කරන්නේ නැතො කඩුල්ල විතරක් පරීක්ෂා කරලා හේනට ඇතුළු වුණාට හේනේ ඉඳගෙන රැතිස්සේ බල්කවි කිව්වට ශකෙන්නේ නැහැ. පලිබෝධ වැඩි. සා නිට්ටරෝම සීලෙ පිළිබඳ හැඟීමක් තියෙනවා. වැරදුනොත් එතනම ප්‍රතිසන්දේනවා. ඒ නිසා මෙතෙන්ට යනකොට මාර්ග ඥානට යනකොට යෝගාවචරය ඕන දෙයක් අප කරලා තමන්ගේ රකින්න ප්‍රමාණවත් සීලය මෙන්න මෙච්චරයි කියලා දැනගන්නේ මාර්ග චිත්තක්ෂණේ තමයි. එතකම්ම සමහර පුදුමාකාර විදිහට සීල ව්‍යාපාර කරනවා. හැබැයි ඉගෙන කාදාව භාවනා කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ මේ සීලය පිළිබඳ කතා සීයට සද්ධාවෙන් කරන වැඩක් මිසක් ප්‍රඥාවෙන් කරන වැඩක් නෙවෙයි. යෝගාවචරයා ඊ සද්ධා බිම තියන්නේ නැහැ ප්‍රඥා බිම තියන්නේ නැහැ මුත් ප්‍රයෝජනීය සලකලා කළ යුතු සිල් විනය මේ ආචාර ධර්ම තේරුම් අරගන්නේ මාර්ගක්ෂණයේදී. ඊට පස්සේ යාට ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේකයි අවශ්‍ය කරන සීලක. නමුත් කරන්නේ මොකද හේතුව Tamanට අවශ්‍ය කරන සීල නෙවෙයි තව කෙනෙකුට ඕන. ඒ නිසා සාමාන්‍යයෙන් කියනකොට කියන්නේ හොඳට අතිශෝක්තියක් දාලා තමයි ආරක්ෂාවක් දාලා තමයි. නමුත් මාර්ග චිත්තක්ෂණයේදී ඒ සීල විසුද්ධියේදීම ඔය චීලබ්බත පරාමාස ගැන හැඟීමක් යෝගාවචරය ඇති කර ගන්නවා. විචිකිච්ඡාව සැකය. උදාහරණයක් වශයෙන් කියනවා අද පෞල් කණ ඇත්තෝ දන්නව මොන්න තරම් හම්බ කරුවත් gedara සැකයක් පහළ වුණොත් ඉතින් පෞල් කාලා ඉවරයි. ඒ සැකේ එන්නේ වාතයෙන්ද පොළවෙන්ද අකුණු විදුලි ගහනකොටද කොහෙන්ද කියන්න බෑ ඕනම තැනකට එන්න පුළුවන්. ඒ නිසා විශ්වාසා පරමාඥාති කියලා බුදුජානනාථේ දේශනා කරනවා යෝගාවචරයත් තමන්ගේ භාවනා ක්‍රමය ගැන ගුරුවරයා ගැන තමන්ගේ සීලය ගැන ස්ථාන ගැන කොච්චර දෝ පඬිතුකමට සැක උපදවන. පඬිතුකම නම් නෙවෙයි ඉතින් තකතිරුකම තමයි. එයා හිතන්නේ මේ පඬිතුකම කියලා. මම මේ බොහොම විනය සලකන කෙනෙක්. මට ධර්මයේ තේරෙන කෙනෙක්. මේ භාවනා කරන කට්ටිය මෙහෙම ඉන්න බෑ. ඒ කට්ටිය එහෙම ඉන්න ඕන කියන නමුත් තමන්ගේ පස්ස පැත්තේ එළිය බව ඔය පිල්ලි දාගෙන නටන්න හදනකොට හොඳට තේරෙනවා. අවශ්‍ය කරලා තියෙන තමන්ගේ හිත අරස කරගන්නයි කියන එක අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ කලබලයකදී අත දාන්න යන්න එපා පරිස්සම් වෙන්න බලන්න කියලා. ඕනම විනයක් වැඩිච්ච වෙලාවක ඕනම සීලයක් හැදිච්ච වෙලාවක සීලේ කඩාගත්ත එක්කන කර්මානුරූප විඳපු දාවයි. මේ අනික් කට්ටිය අත පුච්ච ගන්නට යෑමෙන් තමයි සෝරි කියන්න වෙන්නේ. ඒක භාවනා මධ්‍යස්ථාන විතර මේ රෝගේ වෙන කිසිම තැනක නෑ මම ලෝකයේ විදින මිනිස්සෙක්. භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ ඇලර්ජික් ඒ කියන්නේ මොකද්ද කියන්නේ මේ අපත්‍ය සාගත තත්වයක්. තමන්ගේ ගැන බැරිල පැත්තක තියලා අනුන් ගැන බලන්න. ඒ මට බණු ගන්න ස්වාමීන් වහන්සේ අපේ ගුරුමේ පණ්ඩිතාභිවන් ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ හොඳට පිරිවෙනක පොත්පත් එකන ධර්මචාරී පාස් වෙලා මේ චේතංගන ධර්මචාරී කිව්වම බොහොම තරංකාරී විභාගයක්. පස්සේ කොහොම හරි හොඳට හරි නරකට 26 දී හිතලා තිනවා පරියත්‍ය සම්පූර්ණ කරලා භාවනා කරන්න මේක ලංකාවේ කවදාකවත් වෙන්නේ ඉගෙන ගන්න මිනිස්සයා කටමැත දොඩෝන මිසක කවදාකවත් භාවනාව කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම බණ භාවනා දන්න කෙනා. බණ කියන්නයි යන්නේ. මේ ශාංශර කරන්න ගිහලා ඉතින් මහසීසාඩෝ භාවනාව ගන්නකොට මේ ශාංශ බැලුවලු. එතන ඉන්න භාවනා කරන හාමුදුරුවන්ගේ භාවනා කරන හාමුදුරුවෝ තියා පිරිවෙනකින් හාමුදුරු කෙනෙක් තරම්වත් සීලයක් නැතිව. කල්පනා කරාලු මම මෙච්චර දුර ගෙවාගෙන ඇවිල්ලා මම ආවේ මෙතෙන් දෙනකොට බොහොම නිස්සද්ද පිරිසිදු සීතල විනයගරුක සංඝයා වහන්සේලා. මුන්දලාගේ කිසිම දෙයක් නැහැ. කෑම ගැන චාරයක් නැහැ, කතා ගැන චාරයක් නැහැ, නීති තියෙනවා කොච්චර තිබ්බත් පස්සේ කාමරයට ගිහලා කල්පනා කරාලු. මම එහෙ ඉන්නකොටත් යම් ප්‍රමාණයකට මේ ඉන්දිය සංවරය කරගෙන හිටියා. මම මෙතනදී නම් මේට වැඩියමක් බලාපොරොත්තු වුණා. ඉතින් මේ විදිහට මේ සංඝයා මෙහෙම කටයුතු කරන යෝගාවචර සංඝයා ශීලය ගැන හොඳට සැලකිලිමත් වේ සංඝයා මෙහෙම කරන කොහොමද භාවනා කරන්නේ? කිසිම විදියකට හිත දෙන්නේ නැතුව භාවනා කරන්නත් බැරිලු මේ අත්වලට අනුකම්පාවක් වෙන්නේ නැතුව. මේක කොහොම හරි මං හිතන්නේ ෂුවේ ඌමින් ෂැඩෝ හිටියේ එතකොට පිරිමියාට කමටහන් දෙන්න උන්වංශේ බණකදී කියලා තියෙනවා mind your own business කියලා. වටෙන් කියලා තියෙනවා මේ අනුන්ගේ අපේ ගමේ භාෂාවෙන් කරන අනුන්ගේ සීනි කිරිල්ලක් ඕනේ නැහැ. තමන්ගේ විනය ගැන බලාගන්න. මේක මේ ස්වාමීන් වහන්සේට හොඳට හිතට වැදිලා තියෙනවා. මෙතන හරි අමාරු වැඩක් නේ මම සංඝයා වහන්සේ නමක් මගේ සහෝදර සංඝයා වහන්සලා මේ වගේ වැඩ කරනවා මම ආවේ හිත හදාන භාවනා කරන භාවනා මධ්‍යස්ථාන නමුත් එතන ඉන්න ගිහියෝ සංඝයාගේ කිසිම මේ සාමාන්‍ය වීදියේ ඉන්න මිනිස්සුකත් චාරයක් නැහැ කියලා කිව්වේ මේ ශාන්ති විවේචන හිත. ඉතින් කල්පනා කරගෙන ඉන්නකොට කාමරේට ගිහලා කල්පනා කරගෙන ඉන්නකොට උපමාවක් මතුවුණා. ඒකේ ශාන්ති පොතේ ලියලා තියෙන නිසා මම හිතනවා මම ඒ කීමෙන් ස්වාමීන් වහන්සේටවත් මේ කාටරි සැක පහනවනවා නම් ඒකට හරි නිගරු වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දැක්කලු පුංචි ඩිංගි බෝට්ටු වගේ පුංචි පුංචි බෝට්ටු වල නැගලා ඔක්කොමලා මුහුදු ගිහිල්ලා ඉන්නවා. එක්කනට එක්කනට පේන්නේ නැතරම් බෝට්ටු ඈතල තියෙන සිටිජේ පේන්නේත් සිටිජේට ගියා ගොඩබිම පේන්නේත් නැහැ. දැන් Tamanඩ පේනවලු මුහුදෙන් විශාල කුණාටුවක් එනවා. අහස කළු කරන ගුගුරු ආගෙන. අනික් ගොල්ල තම තමන්ගේ බෝට්ටු වල මේ බෑන්චුන් ගහනවා. ඒගොල්ල විනෝදයෙන් සැනසෙනවා. දැන් Tamanට පේනවලු විශාල කුණාටුවක් එනවයි කියලා අර වගේ රුවල් දිග අර තමන්ලු දැන් රුවල් බෝට්ටු මේකට හුළඟේ බැදුවොත් මේ තේරම දීපත් වෙනවා. ඒක කෑ ගහන්න පටන් ගත්තලු රුවල් බාගනිල්ලා රුවල් බාගනිල්ලා රුවල් බාගනිල්ලා කියලා. අනිමිසට ඇහෙන්නේ නැතු කෑ ගාලා බලනකොට අනුන්ට කෑ ගහන තමන්ගේ රූලක් බාලා නැතිලු. එතකොටලෝ දැක්කේ මේ අනුන්ට උපදෙස් දෙන්න හදනවට මගේ රුවල බාලා නැතුව තියාන තමයි මම මේ කෑ ගහන්නේ. උඩ පොඩ්ඩක් බැලුවා නම් පේනවා තමන්ගේ රුවලත් තාම ඇදලා. විජහාට ගිහිල්ලා රුවල බානකොටම හැරුණා. ඊට පස්සේ කල්පනා කරලු ඕන කෙනෙක් ඒගොල්ලන්ගේ වැඩ කරගත්තාම මෙතන ආයතනයක් තියෙනවා. පරිපාලනයක් තියෙනවා. ඒගොල්ලන්ට කියලා මම කියනවා බැරි නම් නැත්තම් මම යනවා. මිව හදන්න කිව්ව යෝගාවචර කරන්න බෑ කියලා. ඊට පස්සේ සුමානයලු භාවනා කරේ. ඒ සුමානෙන් ඔන්න අතර කාරණා වැටලා. ඒ නිසා මේ විචිකිච්ඡාව සැකේ කියන එක අපි හරිය ආඩම්බරෙන් කඩුව අතර ගන්නවා නඩු කියන්න පටන් ගන්නවා. නමුත් දන්නේ නැහැ මේකෙන් කොච්චරක් මේ Tamanටම කැවෙනවද කියලා. ඉතින් මේක මේක එන්නේ කල්පනාකාරයට. ඔය මොනවාක්වත් දැන තැනක දෙන දෙයක් කාලා අහිංසකව ඇවිල්ලා භාවනා කරන මනසට මේක පේන්නේ සුරංගනා ලෝකයක් වගේ. දෙන්න තියෙන සැප සේරම තියෙනවා. ඒ කොත්මලේ අම්මා කියලා අම්මා කෙනෙක් හිටියා මං නිලඹින්න කාලේ. ඒ අම්මා දරුවෝ තන්න වදන කාලේ ඉඳපු ගාන සිල් ගන්න යනවා. සිල් ගන්න ගියාම ගෙදර මිනිස්සු ඇවිල්ලා කෙස් වලින් අල්ලගෙන තලනවලු පන්සලේදී. තෝ ඇවිල්ලා මෙතන සිල් ගත්තාම කවුද හරකුණ්ඩ කන්න දෙන්නේ. ඌව බලලාද මේ හිල්ලන්න ආයි. කලෝපියෝග කියලා ඇදගෙන යනවා. ඒ අම්මා කියනවා එදාවත් ඒ පුරුෂයා ගැන මට තරහක් ගියේ නැතිලු. දරුවොත් හැදුවලු. පතුරත් බැලුවලු. හරකුත් බැලුව ඔක්කොම කළා. නෝ පුරුෂයා නැතුණාට පස්සේ අම්මා ආයේ පන්සල ගිහලා සිල්ලා. සිල්ලා ගත්තාම සිල්පිරිස මැද ඉන්නකොට පැය හතරක් වුණනම් අම්මට එහෙමම ඉන්න පුළුවන්. ආම්තුරු මොනවා කිව්වත් අම්මට තියෙන පුදුම ආකර්ශනීය අම්මා කෙනෙක් සමාධිය. කෙනෙක් කියලා දිනවා ඔහොම ඉඳලා බෑමේ නිල්ලඹට යන්න හොඳ මහත්තයෙක් ඉන්න භාවනා කරනවා. ඒතර කොඩ්ඩින් මහත්තයා හිටියේ. ඉන් ගිහිල්ලා කිව්වට පස්සේ කොඩ්ඩිවත් කියලා කට්ටියත් එක්ක පාට කරනවා. ඉතින් අර ස්පීකරට ආයයි කට්ටියත් එක්ක ඉඳගත්තර පස්සේ අම්මාට වෙන දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් මොකක්වත් නැහැ. මේක භාවනාවට මහද පුතන පිටරටුලා විලලා තිල්ලන භාවනා කරන මැද ඉන්නකොට අම්මා ඉන්නේ මුදිතාවෙන් වැක් කරන තැනක. පිරිච්ච තැනක කවදාකවත් මොනම තැනකවත් නිවන මිස වෙනව නක් අපේන්නේ. ඒ අම්මට කියලා කවුරු හරි වතුර ටිකක් දුන්නොත් හැඳ වෙනකම් පින්දෙනවා. කැඳ ටිකක් දුන්නොත් අත් දෙක ඔළුවේ තියාන මේ සුරංගනා කුමාරවරු මේ බෝධිසත්වරු අනේ මට මේ කරන උදව්ව හැටියට උපදින උපදින જાතියක මේ යත්තන්ට දිව්‍ය සම්පatti ලැබෙන්න ඕනේ සාසෝවාන් වෙන්න ඕනේ කියලා වැඳගෙන යන්නේ කාමරෙට. කොට්ටෙට වැඳලා බුදියන්නේ. බෙඩ්ෂීට් එකට වැඳලා පැතිරෙන්නේ. ඉඳගත්ත තැන පැය 6 වාඩි වෙලා ඉන්න පුළුවන්. පුදුමාකාර මුදිතාවක් තිබේ. මල පොතේ අකුරක් ගන්නෑ. පුදුම සාන්තික ජීවත් වෙන කොටින් මහත්තයා මට කියනවා මට ඒක ගිහිනමින් කතා කරලා කිව්වේ මේ ලෝකයේ මේක සෝවාන් වුණා කියලා කියන මන්නම් දකින්නේ කොත්මලයාම විතරයි. අනිසේරගෙම අතේ තියෙන කඩුව තමයි. ඉතින් මේ විචිකිච්ඡාව තේරුමක් නැති බව තේරෙන්නේ මාර්ග ඥානෙ. මේකෙන් කෙරෙන්නේම අර යන්න තියෙන පැහැදිලි මාර්ගයට බ්ලන්දේ තියෙන කුරු පාරට ඇදලා දාගන්න එකයි කරන්නේ. මම දන්නේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයට වග කියන්න ඕනේ කියලා. මේ තරඟකාරී පාරිභෝගික සමාජේ නම් 100%ක් වග කියන්නේ. අද තියෙන දේශපාලන 100%ක් වග කියන්නේ. නමුත් ඒකට අහුවෙන්නේ නැතුව ඉන්න එකටයි යෝගාවචරය කියන්නේ. ලෝකේ කෙලෙසිලා ඒක අපිට කරන්න දෙයක් නැහැ. තරගයක් නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් මෙතෙන් ආවට පස්සේ Taman දැනගන්න ඕනේ අපි එකිනෙකා කරේ ප්‍රියයෙන් බලාගෙන. හොඳ විවේකී වියත්ත ඉන්න වෙලාවක හේතු ගන්නලා දුන්නොත් අපි දෙපැත්තම දිනු. එහෙම නැතුව මේ විචිකිච්ඡාව සැක උපදවා ගන්න පටන් ගත්තොත් ඒක ඇතුළටමයි කැපෙන්නේ. ඒ නිසා කාංකා විතරණ විසුද්ධිය කියලා එකක් අපි මේ සත්‍යවිසුද්ධ ක්‍රමයේ උගන්වනවා. කාංකා විතරණ විසුද්ධියට එනකොට ඒ යෝගාවචරයට ඉස්සල්ලාම දකින දකින දේ පුංචි අංශු වශයෙන් නෙමෙයි කලාප වශයෙන් රීති වශයෙන් කැටිටි වශයෙන් ඇති වෙලා නැති වෙලා යන බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාචරයට සැකයක් පහළ වෙනවා මම මේ ඉඳගෙන ඉන්න පුටුව මෙහෙම තියෙයිද? මන් දෙක ඇස්ත බලනකොට මේ කකුල් දෙක අතපය මෙහෙම gediya පිටින් තියෙයිද? එහෙම නැත්නම් මේ උතුරු දකුණ මාරු වෙලා තියෙද කියලා හැම වෙලාවෙම මේ දෙගිඩියා හිත පහළ වෙනවා. ඒ දෙගිඩියා හිත පහළ වෙන හැම වෙලාවෙම යෝගාවචරය ආත්ම සංඥාවෙන් ජීවිතාසාවෙන් සක්කාය දිට්ඨියෙන් නැවතත් ආත්මය ඇති කරලා දෙනවා. සක්කාය දිට්ඨිය ඇති කරලා දෙනවා තර්ක කරනවා. ඊට පස්සේ ඒකේ භයානක කොටස තමයි නැත්නම් ඒකේ ගොරෝසු තැන තමයි අනුන් කෙරෙහි චෝදනා කරන මට්ටම. නැත්නම් අනුන් දිහාවට අධ්‍යාත්ම බහිද්ද වශයෙන් මේ ඇතුළත ඇති වෙන මේ විපිරියාසේ දෙකිටි හිත මේ ස්ප්ලිට් මයින්ඩ් කියලා කියනවා. දෙකිටි හිත අනුන් පැත්තට ගියාට පස්සේ Tamanට වැරදි කියලා හිතන මනුස්සයගේ මොනම දෙයක්වත් හොඳ නැහැ. හැබැයි Tamanට හොඳයි කියලා හිතන මනුස්සයා මල මූත්‍රා වුණා සුවඳට තමයි තේරෙන්නේ. අන්න ඒ වගේ දෙකිටි හිතක් දැකලා අන්තිමට තේරුම් අරගන්නකොට මේක නම් අහුවෙන්නේ සාමාන්‍යයෙන් කායानुපසන කොටස නෙවෙයි චිත්තානුපසන කොටස මේ සංඥාව සහ වේදනා අතර හොල්මනක් මිස නැත්නම් මනෝපුබ්බංගමා ධම්මා කියන විතර මනස මුල් කරගත්ත වැඩපිළිවෙලක් මිස ලෝකයේ හොඳ නරක කියලා දෙයක් නැත. ලෝකයට හොඳ නරක දාලා තියෙන සංස්කෘති මගි. මිනිස්යා මාති. ඒක ගලවල දාන්න තමයි අපි මේ භාවනා කරන්නේ. හැබැයි ලෝකයේ හොඳ නරක මකන්න අපිට ඕන කමක් නැහැ. ලෝකේ සදාකාලිකව පවතින දේ ඒකේ හොඳ නරක තිබිච්චාවයි. ඒ ලෝක සම්මුතියෙන් ගැලවෙන්න නම් ලෝකේ ඉන්නා තාකල් හොඳ නරක දෙකක් ඕනේ. නමුත් ගැලවෙන්න හදන එක නා ඒකට එහෙම වාල්කම් කරන්න ඕන කමක් නැහැ. දාස වෙන්න ඕන කමක් නැහැ. කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සanti. තස දායාදෝ භවිස්සanti කියන වගේ උදව් කරනවා කියලා දෙනවා බැරි නම් ආ හුඳගේ කර්මානුරූප හුඳට ඒක සිද්ධ වෙයි කියලා හතර බ්‍රහ්ම විහරණ වලින් ගොඩ වෙන්න දැනගන්න ඕන. ඉතින් හුඟ දෙනෙක් හිතනවා ඒක කැප්කෝවක් නැති වැඩක්. පපුවක් නැති වැඩක් ආයතන කරන තරහකමක් නැත්තම් මේ හැංගීමක් නැතිකමක් කියලා. ඉතින් හැංගීමක් ඇති ඇත්තෝ තමයි අර වඳුරා කඩුව අතර ගත්තා වගේ රජුරන් ඇඟේ වහලා තියෙන මැස්ස කොටන කතාව තියෙන්නේ. කඩුව දෙන්න නරකයි වඳුරට. ඌ එතකොට මැස්ස එලවන්න කියලා රජුරන්ටයි කොටා. ඒක නිසා විචිකිච්ඡාසයිත හිත මොන සපත් දුන්නත් විඳින්න බෑ. හැබැයි මේකට හරි වටින ස්වර්ණමය අවස්ථාවක් තියෙනවා. උඟ දෙනෙක් හිතනවා මේකෙන් ගැලවෙන්න තනියෙන් භාවනා කරන්න. කද්දාක කොටේම නෑ. තෙනගෙමයි ඉන්න ඕන. වැඩ කරන පිරිසක් අතරම ඉඳගෙන මේ හොල්මන් කරන විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් දැනගත්තොත් දැනගන්න තාකල් Tamanට බෑ මාර්ග ඥානෙ පහළ වෙනකම්ම සැකේනවා මම යන පාර වැරදිනවා මම අත් මොකද්ද කියන්නේ Taman ගැන විතරක් හිතන අනුන් ගැන නොසලකන ආත්මාර්ථකාමීද කියලා හිතන විචිකිච්ඡා අයින් කරන්න හදන හැම වෙලාවකම මේක තර්ක කරනවා අනුන්ගේ වැඩ ගැන බලලා කියලා දෙන්න පාත හොඳ නැත්නම් මේ කියලා හිතනවා. නමුත් Taman ගැන බලන එක කරගන්න නැතුව අනුන්ගේ වැඩ බලන්න ගියාම වෙන්නේ පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. විචිකිච්ඡා කට්ටිය කරන්නේ මේ එහෙ මෙහෙ කරන එක තමයි. ඉතින් ඒ නිසා මේ විචිකිච්ඡා පිළිබඳ බල්ල කට්ටේ පණින්නේ නැත්නම් එහා පැත්තට අල්ලන්නේ මාර්ග ඥානය තමයි මම කොච්චරක් නම් මේ මාර්ගේ යද්දී මේ අනුන්ගේ ප්‍රශ්න නිසා එන තමගේ අතීත ප්‍රශ්න නිසා මගේ අනාගත ප්‍රශ්නද වර්තමාන මොහොත කෙලස ගන්නවද මේ විචිකිච්ඡා ක්ලේශය ලබන සේරම සැප පෝරකේ ලෑල්ල අයින් කරුවා වගේ නැති කරලා අපි අනතුරටපත් ඒක නිසා ඒ විචිකිච්ඡා පිළිබඳව තරහ වෙන්න එපා තිබුණයි කියලා තරහ වෙන්න එපා මොකද ඒක නැති කෙනෙක් නැහැ නමුත් මේක අණුව මෙහෙ වෙන්න යන්න එපා මේක අනුව සටන් උපක්‍රම කරන්න යන්න එපා. අයිතිවාසිකම් සටන් කරන්න යන්න එපා. මේක අනුව චෝදනා කරන්න යන්න එපා. හොඳට දැනගන්න මේක මම කළ යුත්තක් තියෙනවා. මට ගුරුවරයාට කියන්න ඕනේ. ඒ වැරදි කරන එක්කනට හොඳ විවේක අවස්ථාවක් හම්බෙලා කියන්න ඕනේ. ඒක දෙසරයක් කිව්වට කමන්නේ බැරි නම් කම්මස්සකෝමි කම්මදායදෝ කියලා අර්ථනිකයි තියෙන්නේ. ඒ කාංකා විතරන විසුද්ධිය පැන්නට පස්සේ කොච්චරක් දුරට මේ යෝගාවචරයට සාන්තියක් වෙනවද කියලා කියනවනම් ඒ යෝගාවචරය ඒ தත්වෙම රැකගෙන හිටියොත් කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ තරමටම ලොකු විසුද්ධියක් තමයි කාංකාවිතරණ විසුද්ධිය කියලා කියන්නේ. එතකොට මේක නැති කිරීමට පහළ වෙන ආලෝකය මේ විසුද්ධිය කාංකාව සැකය දෙකිටියා හිත කියන්නේ අන්ධකාරයක් නම් ඒකට පහළ වෙන ආලෝකය තමයි හේතුඵලවාදී. මේ කාරණා සිද්ධ වෙන්නේ එයයි මමයි හින්දා විතරක් නෙවෙයි. තව ගොඩාක් පසුබිම් හේතු තියෙනවා. දැන් මේ වෙලාවේ එක පාට කියලා ඒ පුද්ගලයාට කරුණු ගන්නන්න ගියොත් අපිට අර අනිකුත් විචල්්‍ය සාධක දැකගෙන සාධාරණ විනිශ්චයක් අල්ලන විනිශ්චයක් දෙනව වෙනුවට අර හිතේ තියෙන කලබලයට අත දාන්න ගිහිල්ලා අවුල් කරගන්න. ඉතින් මේක යෝග ජීවිතයේ උගක් අමාරු තැන. පිරිසක් එක්ක වැඩ කරන කෙනාට හරි අමාරුයි. ඉතින් හුඟ දෙනෙක් කියනවා මාර බලවේග කියනවා කෙලස් කියන කෙලස් නම් ඇත්ත තමයි. ඒක මාර බලවේගයක් වෙන්නේ මේ විචිකිච්ඡාවට අර මාර්ග අවස්ථාවේදී ඊට කලින්ම කාංකා වේතන විසුද්ධියේදී පවා තේරුම් ගැනීමේ ශක්තිය නැති කෙනා තමන්ගේ හැම ඥානයක්ම මේ තමන්ම කපා ගන්නවා වගේ. හැම බුද්ධියක්ම කුසලයක්ම කපා ගන්නවා. ඒකට හොඳම සූත්‍රයේ වශයෙන් සාධක සූත්‍ර වශයෙන් මම පෙන්වන්නේ. ඒ සත්පුරුෂ සූත්‍රයේදී සරුවත්නන්සේ පෙන්ලා දීලා තියෙනවා. ධ්‍යාන මාර්ග හරියන්න හරියන්න සීලය හරියන්න හරියන්න ඥානෙ හරියන්න හරියන්න විචිකිච්ඡාව වැඩි වෙන්නේ. ඒ මොකද අනුන් එක්ක තමන් උසස් කරලා සලකන්න හදනවා අනුන් හදන්න කොන්තරත් බාර ගන්නවා. ඒ වගේම තමන්ගේ පුංචි වැරද්දකටවත් සමාව දෙන්නේ නැති ගතියක් එනවා. හරි වේසයි. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ප්‍රයෝග. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ චේතන. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මානසිකාර. යමක් මෙහෙවන්න සමක හසුරුවන්න පුළුවන් ඕනේ මම කරමි කියන ගතිය එන්නෙම සක්කාය දිට්ඨියෙන් එන්නෙම ආත්ම දෘෂ්ටිය. නමුත් එහෙනම් කොහොමද යෝගාවචරයේ භාවනාවට බහැලා ඉන්දිය සංවරය කරන්නේ? ඉන්දිය සංවරය කරන්න මෙහෙයුමක් අවශ්‍යයි. ඉන්දිය සංවරය කරන්න මම මේව කරනවා මට මේක කරන්න ඕන කියලා මෙහෙයුමක් අවශ්‍යයි. එහෙම නැත්නම් කොහොමද යෝගාවචරයේ නිවර්ණ අයින් කරන්නේ? ඒක නිසා මේ මෙහෙයවීම ප්‍රයෝගය චේතනාව සීල ශික්ෂාවේදී බොහොම බරපතලට අවශ්‍යයි. තමන්ගේ රුචි අරුචිකම් වලට විරුද්ධව පවා යන්න තමන් දැඩි අදිෂ්ඨාන ශක්තියක් අවශ්‍යයි. නමුත් සීලෙන් නැතර කරන්න එපා ජීවිතය සමාධියට යන්න ඕන. සීල පරිභාවිතෝ සමාධි මහප්පලාවනි මහානි සංසාකිනෙන්ද හොඳ පරිභාවිත සීල සමාධියට යන්න. සමාධියට ගියාට පස්සෙත් මේ එන නීවරණ මැඩගෙන අරමුණ ඉදිරියට තියාගෙන යන්න නම් සෑහෙන දුරට අදිෂ්ඨාන ශක්තියක් පදන් වීරියක් අවශ්‍යයි. නමුත් ඊට පස්සේ අරමුණේට හිත මුණට මුණ දාලා යම් ප්‍රමාණික සමාධියක් ඇති කරගෙන ඒ ධාතු මනසිකාර පැත්තට විපස්සනා පැත්තට පැනනට පස්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වෙන දෙයට ඉඳ තියලා අර චේතනා අර ප්‍රයෝග අර මෙහෙවීම අර අර ඇඳීම් අර සූදානම් වීම සංස්කාර අඩු කරන අඩු කරන යන කලාවක් තමයි මාර්ග ඥානෙ වෙන්නේ. මෙන්න මෙතන හරිම අමාරුයි වචනෙට නගලා තේරුම් කරලා දෙන්න කොතෙන්ට යනකම් මෙහෙවන්න ඕනද කොතනදී අතාරින්න ඕනද උදාහරණයක් වශයෙන් කියනනම් අපි හොඳ බලවත් කාන්දමක් ළඟට 60 කට්ටක් ඉරි කට්ටක් අල්පනේතල් ලං කරන යනවා ඒකේ චුම්බක බල ශේෂ්ත්‍රයට යනකම්ම අපි ඒක තල්ලු කරනවා චුම්බක බල ශේෂ්ත්‍රයේ ඉමේදී අපිට තේරෙන පටන් ගන්නවා ඉදි කට්ටටත් ඔන්න පණින්න ආසාව වෙනවා පොඩ්ඩක් තල්ලු කරවම ඉදිකට්ට ටක් ගාලා අර කාන්දමට ඇදලා ගන්න. ඒක අපි කියනවා එයාගේ මරියාදාව කියලාගේ බල ප්‍රදේශයේ සීමාව ඉම. අන්නේ ඉමෙන් මෙහා පැත්තේ තල්ලු කිරීමේ ශක්තියකුත් ඉම ඇතුළත ඇදගැනීමේ ශක්තියකුත් තියෙනවා. කේන්ද්‍රාභිසාරි කේන්ද්‍රාපසාරි කියලා සාමාන්‍ය බල දෙකක් ගැනවත් ඔක් කතා කරනවා. අන්න ওই සීමාව තමයි සමත විදර්ශනා දෙක අතර මැද සීමාව. මේක පිළිබඳ හැම ධර්ම සාකච්ඡාදීන් ප්‍රශ්න අහන කොතනදීද මේක කරන්න ඕනේ කොහොමද වෙන්න ඕනේ කියලා. නමුත් ඒක හරිම අමාරු මොකද ඒක කලාවක් විද්‍යාවක් නෙවෙයි. දරුවට පුංචි කාලේ හොඳට ඔක්කොම කියලා දෙන්න. ඊට පස්සේ උට කරන්න පුළුවන් වෙනකොට ටික ටික ටික ටික ඌට උගේ වැඩ ටික කරන්න අරින්න ඕනේ. එක දවසේ මූට කියන්න බෑ මීට පස්සේ මම ඔයාගේ වැඩ කරන්න ඔයාගේ වැඩ කරගන්න එහෙම බෑ. ඉස්සර පස්සපැත්ත හොදන්න ඕනේ කක්ක කරාට පස්සේ. පස්සේ කියන්න ඕනේ වතුරක් කරන් තියාගෙන ඉන්න මම ඇවිල්ලා හොදන්නම් අතව වතුරක් කරගන්න. ඊට පස්සේ යාටම කක්පැත්ත හොදාගෙන වතුරක් කරන්න කියලා දවස් අධ්‍යයක් බලන්නත් ඕනේ. ඊට පස්සේ තමයි ඌ කක්ක කරලා ඌට පස්සපැත්ත හොද ගන්න පුළුවන්. මම දැන් මේ අපේ කාලේ දරුවන් හදන කාලේ කතා මෙවුවා දැන් කාලට ගැලපෙනවද මම දන්නේ නැහැ. නමුත් ඒක එහෙම කරුවට බත් කනකොට තමයි උදව් කරන්න වෙනවා. අන්න මේ වගේ යෝගාවචරයක් කොතෙන්ට යනකම් මෙනෙහි කරන්න ඕද කොතෙන්දී මෙනෙහි කිරීම නතර කරන්න ඕද. කොතෙන්ට යනකම් වේදනාව පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ නැත්නම් කොතනදී වේදනාව අතහැරලා මූල කර්මත්තානේ බලන්න ඕනේ. කොච්චර දුරට යනකන් සද්ද පිළිබඳව මෙනෙහි කරලා අයින් කරන්නද කොතනදීද ඔන්න ඔය සද්ද තිබිච්චාවයි මං වේදනා අරමුණ දිහා ඉන්නේ කියලා දැනගන්න. කොතෙන්ද යනකන් හිතවිලි මෙනෙහි කරලා අයින් කරන්න ඕනද කොතනින් පස්සේද හිතවිලි තියෙද්දිම මූල කර්මත්තානේ ඉන්න බලන්න ඕනේ කියලා කියන කතාව ඇත්තටම කියනවා නම් මේක වෙන්නේ ඇති කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. මොකද මේක යෝගාවචරයෙන් යෝගාවචරයට එන නීවරණේ නීවරණේට දෙවෙනි අරමුණෙන් අරමුණට වෙනස් වෙන සුළුයි. එකම දෙයයි තියෙන්නේ. හිත හැදීගෙන එනකොට එයාට වැඩ ටික කරගන්න අරින්න ඕනේ. නැත්තම් උදව් කරන්න බලාගෙන ඉන්න ඕනේ. මුලදී නම් ඉතින් මූණ අතපය හොදලා ඔක්කොම කරලා කරලා දෙන්න. පහුවෙන්න පහුවෙන්නට යට කරගන්න අරින්න. අන්න එහෙම කරනකොට කරනකොට මේ ප්‍රයෝග පටිප්පස්සම්බ කියන ප්‍රයත්න කිරීම නතර කිරීම එකපාරකදී නෙමෙයි සිද්ධ වෙන්නේ. මේ මාර්ග අවස්ථාවේදී විතරක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා අවස්ථා කීපයකදී සිදු වෙනවා. උදාහරණයක් තමයි ඒක මම හැම බණකදී වගේ මේ දවස්වල කියවන දෙයක්. මේ ආනාපාන සති භාවනාව ගත්තොත්, පිම්බි මැක්ලින් භාවනාව ගත්තොත්, යෝගාචර ඉස්සෙල්ලා මේ ආනාපානේ නැගිටලා හිට ගන්නකම් ඊට ශබ්ද වලින් බාධා නැති තැනකට ගිහිල්ලා වාඩි වෙන්න ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ශබ්ද නැති පැයක වාඩි වෙන්න ඕනේ. මේ වේදනාව වලින් බාධා වෙනවනම් වේදන නැති ඉරියව්වක් ලබලා දෙන්න කංගට මෛත්‍රී කරන්න ඕනේ. මෙලෙක් ගතියක් පාන්න පටන් ගන්නකොට සුබ නැගතින් පටන් ගන්නවා. හිතවිලි නැති වෙන විදියට එන්න හොඳට සක්මන් කරලා එන්න තියෙන හිතවිලි එක යන්න ඇරලා තමන් අදිෂ්ඨාන කරන්න ඕනේ මට මේ ඉන්න කාලේ අරමුණේ පීඩා ගන්න ලැබේවා කියලා සීල අදිෂ්ඨාන කරන වාඩි වෙලා යම් වෙලාවක මේ හිතවිලි වේදනා සද්ද නැතුව අරමුණ ඍජුව නැගිටලා යනවා නම් ඒ තාකල් යෝගාවචරය ඇහෙන ඇහෙන සද්දයක් මෙනෙහි කරමින් ඇහෙන ඇහෙන දකින් දකින් වේදනාවක් පස්සේ යමින් හිතවිලි ගැන පශ්චාත්තාප වෙන්න නරකයි. හැබැයි විචිකිච්ඡා පුද්ගලයෝ එහෙමත් කරනවා. ඒ කියන්නේ ඒ අතර කෙලිමානපණි කරන්න බෑ විවිධ ආරක්ෂක භාවනා ඕනේ. නැතු අපි හිතමු කරගෙන යන්න පුළුවන් කෙනෙක් නම් ඒව පුළුවන් තරම් තියේදී ආනාපාන කරන ගියාම අනිගානේ ආ තේරුම් ගන්නවා. ආනාපානයේ විස්තර හොඳට කල්ලාලක ලියලා තියෙන එකක් වගේ පේනවා. මූණට මූණ දාලා ඉන්නවා. මෙහෙම කරගෙන ඉන්නකොට මේ සතිවිලි සද්ද බාධා නැතුව කෙලින් බයිසිකලයක් වට ගන්න නැතුව අකුල බිම තියන්න නැතුව යන්න පුරුදුනා වගේ යන්න පටන් ගන්නවා. හැබැයි ඒ කාලේ ඇක්සිඩන්ට් නැහැ. මොකද පුරුදු කරන කවුරුත් නැත්තනකනේ. ඊට පස්සේ බයිසිකල් පදන්න පටන් ගත්තට පස්සේ ඇක්සිඩන්ට් වෙන්න පටන් ගන්නවා. මිනිසුන් ඇඟේ හැප්පෙනවා, වැටෙනවා, නානම්. ඒ වගේ තමයි එතන අරමුණ කීකරු කරගත්තට පස්සේ ආයෙ හිතවිලි වැඩි වෙන්න පටන් ගන්නවා. ආයෙ සද්ද වැඩි වෙන්න පටන් ගන්නවා. ආය වේදනාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඕන්න වැඩි වෙන්න පටන් ගත්තාම යෝගාවචරය ආය සැක උපදවනවා. ආය ප්‍රයෝග කරනවා එනේන වේදනාව නැත්තම් මට වේදනාවක් නොආයුතුයි. ඇයි මේ ඉන්නේ? හිතවිලි නොආයුතුයි මෙච්චර කල් තිබුණා දැන් වැඩි වෙලා. දැන් ශබ්ද වැඩි වෙලා කියලා ඔන්න කලබල වෙනවා. කලබල වෙනකොටත් යෝගාවචරය දැනගෙන මේ හිතවිලි තිබුණාට ඒව මට කතා කරන්න එකක් නෑ. මේකේ පණිවිඩයක් නෑ. නිකාන් තියනට එන අනාලේ අයාලේ යන හිතවිලි කියලා Taman අරමුණට හිත යොදව සමහර විටක ජය ගන්න. කය තියෙන බාට වේදනාවක් තියෙනවා. නමුත් දරන්න පුළුවන් නේ. යන. ශබ්ද ඇහෙනවා නමුත් මට නෙමෙයි කතා කරන්නේ. මිනිස්සු කතා කරගන්න. මම යනවා. අන්නේ මේ යන්න ගියාට පස්සේ ඔන්න යෝගාචරය තවත් බැග් එකකටපත් වෙනවා. අරමුණ දැන් එන්නේ එන්නේ එන්නේ මේ අල්ලපනල්ලේ නොදැනී යන්න පටන් ගන්නවා. බාහිර අරමුණ විතරක් නෙවෙයි මූල කර්මත්තා. ඉතින් මේ ගැන බයන යෝගාචරය ආය ප්‍රයෝග කරන හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එනතන ඇස් දෙක ඇරලා බලනවා පණ තියනවාද කියලා. එහෙම නැත්තම් ප්‍රයෝග 100 100ක් අතහැරීම කියන අතිධාවනයට ගිහලා නින්දට වැටෙනවා. අන්න එතනදී හරියට සමහිත, මැදහිත, මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අරමුණ ගිලියෙන්නෙත් නැති වෙන විදියට, සැක නොඋපදවන්නෙත් නැති වෙන විදියට අරමුණ පිටිපස්සේ යන්න ඕනේ කොහොමද? දඩේම දැකපු දඩයක්කාරයා රාත්‍රියේ ටෝච් එළිය හොල්ලන්නේ නැතුව ගිනි කනා වට්ටගෙන හිමීට අතු වෙලිචතු කඩන්නේ නැතුව සතාට දැනෙන්නේ නැති මේ විදිහට වටපිට බලන්නේ නැතුව ටෝච් එකට ගිනි කනවට ලං වෙන්නා වාගේ. අද බල මීලා මීයා දක්ව බලලා ඒ කිසිම තැනක සද්ද නොකර හිමීට ලං කරන්නේ. අන්නේ විදිහට අරමුණේම දිගට පාත්තගෙන යන වෙලාවේදී මේ ප්‍රයෝග කිරීම සහ නොකිරීම අතර තියෙන සමබර භාවය හරියට නිකන් ආශාන්තරාවක් ඒ ධාවනපති අවසානට ගිහිල්ලා දැන් මගේ වේගය ඇති. දැන් මම මේක උස්සන්න ඕනේ කියලා ඒ පයිලට් ගන්න තීන්දුව වගේ ඒක ඒ වෙලාවේ නොගත්තොත් පස්සට ගත්තොත් හොඳ දක්ෂෙක් නෙවෙයි. ඒ වෙලාවෙදිම ගත්තොත් දැන් ආය ධාවනපති ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. ඒ ගානට අරගෙන උස්ස ගන්නවා වගේ ඒ නිසා ගුවන් ගමන් වල අනතුරුදායකම අවස්ථාව තමයි මේ ප්‍රයෝග කරන තැන ඉඳලා නොයො කරන තැනට යන්නේ. පොළවෙන් උස්සන වෙලාව. අන්නේ වගේ මේ වේදනා සද්ද හිතවිලි කියන දේවල් ස්පර්ශයෙන් ගලවලා අරමුණට හිත මධ්‍යම ප්‍රතිපදාට හිත නංවා ගන්න වෙලාවේදී සක්කාය දිට්ඨිය පිළිබඳව අතහැරීමක් සිදු වෙනවා. මේ වෙලාවට අතපය උංගේ උංගේ තාලට වැඩ කරන්න පටන් ගන්නවා. කනට ඕන ඕන සද්ද අහන්න පටන් ගන්නවා. වේදනාවල් විවිධාකාරයෙන් එන්න පටන් ගන්නවා. කද්දාක හිතපු නැති හිතවිලි જાති එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට යෝගාවචරය ආය කලබල වෙලා ආය මෙව්වට නඩු කියන්නයි සක්කරන්න පටන් ගත්තොත් අර උස්සන ප්ලේන් එක ආය ඇදගෙන වැටෙනවා. ඒ නිසා කියන්න ඕනේ මගියෝ විතරක් නේ ස්ටාෆ් එකත් මේ වෙලාවේ පරිතත කරගන්න තම තමන්ගේ ආසන වලින් දඟලන්න එපා මම බෙල්ට් එක ගලවන්න කියලා මේක දානකම් ගලන ගිටින්න එපයි කියලා. එහෙලා නඩු අහන වෙලාවක් නෙවෙයි වැසිකිලි ගැසිකිලි කරන වෙලාවක් නෙවෙයි තේ බොන වෙලාවක් නෙවෙයි. මේ හීරු මාරු අවස්ථාවක්. අන්න එතනට යනකොට ඒ කරන කැපකිරීමෙදිත් මේ සක්කාය දිට්ඨිය පිළිබඳ හැලීමක්, තමන්ගේ රුචි අරුචිකම් පාවා දීමක්, ආත්ම දෘෂ්ටියට ඉඩ නොතැබීමක්, ප්‍රයෝගවලට පිළිබඳව සමහිත කල යුත්තේ නොකිරීමත් මාර්ග චිත්තක්ෂණේ වගේ වැඩක් මෙතන සිද්ධ වෙනවා. ඉතින් තමයි අපි කියන්නේ කායानुපස්සනාව සම්පූර්ණ කරනවා. එනතන කායानुපස්සනාව පිළිබඳ පරිචයක් ලබනවායි කිය. මේක දහස්වර කරක්. දස දහස්වර කරක්. ලක්ෂ වාරයක් කරන්න කෝටි ලක්ෂ වාරයක් කරන්න. කවදාවත් වර්ධින්න. ඒක වැඩි උණයි කියලා දෙයක් නැහැ. හැමදාම ඉඳ ගන්න ඕනේ පරියන්කේට ආදුනිකෙක් වගේ. beginners mind කිය. හැමදාම ওই ටික කරනවා නම් දැන් දන්නවා. දැන් හිතවිලි වේදනා සද්ද කියන හරියට මාර්ග නීති පද්ධතියක් වගේ ගුවන්ගත වුණාට පස්සේ මාර්ග නීති road traffic plane එකට බලපාන්නේ. ඊට පස්සේ ආ බලපාන්නේ aerodynamics. වාතයේ කොහොමද සම්පර්පව ගන්නේ? අනේ එතෙන්ට ගියාට පස්සේ යෝගාවචරය කරන්නේ මොකද්ද මේ රූප ධර්ම වලින් පොඩ්ඩකට සමුගන්න. භාවනාව නිකම්ම නිකං නාම ධර්ම පද්ධතිය බවට පත් වෙන්න පටන් ගන්නවා. මේ මෙතෙන්ට ගියාට පස්සේ ආයෙත් අර හිතවිලි හොල්මන් කරනවා. ආයෙ සංඥාවල් ඇවිල්ලාලා මම දැන් ආසනයේ තින්නේ උඩදී. මම මේ ආනාපාන තින්නේ නැද්ද? මේක අත්දැකීමක්ද හිතවිල්ලක්ද? නානා විදියට මේක නිකන් හීනයක් බවට සැක කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට බය, සැක, කාංකා ගොඩාක් එන්න පටන් අර විදියටම යෝගාවචරයට මේ ඔක්කොම මානසික தত্ত্ব මම යමක් හිතලා කළොත් චේතනා කළොත් කර්ම රැස් මට බැරිද චේතනා නොකර මෙහෙවීම නොකර මෙන්න මේ සංසුන් වෙච්ච හිත එහෙමම පවත්තන් හැසිරවීමකින් කර හැසිරීමකට යන්න දෙන්නේ නැතුව ඉතින් ඒකට යෝගාචරණ ඉතින් මොකක් කරමුණු කරගෙනද මම කරන්නේ දැන් ආනාපානේ බලන්න කිව්වා ඒකත් නැහැ. කය දිහා හැඟීමක් ගන්නත් බෑ. දැන් මොකද කරන්නේ? ඒක තමයි ඒ තින්දි වෙන්නේ යෝගාචර අනිශ්චිතතාවයේ පිළිබඳව තියෙන බිය සක්කාය දිට්ඨිය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අනිශ්චිතතාවය පිළිබඳව තියෙන බිය ආත්ම දෘෂ්ටි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙතන මේ අනිශ්චිතතාවයකට යන්න තමයි මාර්ග ඥානපණින ලොකු පිම්මකට තමයි මේ ලෑස්ති කරන්නේ නෑ ආනාපානේ නෑ තමයි. නමුත් කලබල කරන්නේ නැතුව සැක නැතුව හිටියොත් හොඳට උලන් අල්ලලා අහසේ තියෙන මේ සරුංගලයක් වගේ ෂෝක් එකට හිත තියෙනවා. ඉතින් හිතන්නේ එතන ඒ එතෙන් යනකොට කොච්චරක සීලයක් තියෙන්න ඕනද කියලා. කොච්චර මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනද කියලා. මෙතනදී යන්නේ එක නම් අමාරු නෑ. මම එහෙම කියන එක අසාධාරණයි වෙන්න ඇති. යනවට වැඩිය අමාරු තමයි ගියේදී බාරගන්නේ. මේක ඇඟිලි නොගා ඉන්න එක. සක්කාය දිට්ඨිය රින්ගන්න නැතුව ඉන්න එක. ආත්ම දිට්ඨිය රින්ගන්න නැතුව ඉන්නකොට හැබැයි මේ කියන්නේ මාර්ග ඥානෙ නෙවෙයි. ඊට පස්සේ යෝගාවචරයා මේ සංඥා සහ වේදනා දෙක මේ අර පාවෙන දෙයට নানা විදියට පැපත් වෙන හුලම් පහනට හරස් හුලම් වැදිලා පහන් දැල්ල හොල්ලන්න වගේ හෙල්ලෙන්න පටන් ගන්න පහන නිවන්නේ නැහැ. ඒක යෝගාචර දැන හැබැයි පහනට ස්පාසු වින්ට දෙන්නේ. එහාට නැමෙනවා මෙහාට නැමෙනවා එහාට නැමෙනවා මෙහාට. ඔය පහනේ ගතියක් තියෙනවා. හුලම් නතර වෙච්ච ගමන් කෙලින් හිනවා. අන්න යෝගාචර හිතේ එහෙමයි තියෙන්නේ. හුලං වලට තර්ක කරන්න එපා දකුණින් එන්න එපා වමෙන් එන්න එපා කියලා ඒක හේතුඵල ධර්මයක්. නමුත් Taman වගේ බලා ගන්න ඕනේ හරස් හුලං නැති වෙච්ච ගමන් නැගිටින්න නින්දට යන්න නෙවෙයි. අන්න එතෙන්දී මේ චිත්ත සංස්කාර වශයෙන් හිතේ පවතින මේ හොල්මන් අර කයේ කය නැති වෙලා යන වෙලාවක ආනාපාන නැතිලා යන වැඩිය ගැඹුරකට වැටෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවල් වලට යෝගාවචරයේ තියෙන චරිත ලක්ෂණ යෝගාවචරගේ තියෙන රුචි අරුචිකම් පුදුමාකාර විදිහට ඇවිල්ලා අහනවා මොකද කියන්නේ මට ආදරය කරනවද මම වතාරිනවා. එක එකන ඇවිල්ලා හොල්මන් කරන්න පටන් ගන්නවා. ඒ සමහිතින් කියනවා මට ඕනෑ කියලා කියලා ඔබ බදා ගන්න යන්නෙත් නැහැ එපයි කියලා පයින් දමලා අනින්නෙත් නැහැ. ඉවුව ධර්මතාවයට සිද්ධ විච්චාවයි. මම කරන්නේ මොනම දෙයකටවත් ඡන්දය ප්‍රකාශ කරන්නේ නැතුව ප්‍රයෝග කරන්නේ නැතුව මේ ගත්ත සමබර භාවයේ මෙහෙම තියානින්න හදනවා කියලා. ඒ චිත්ත සංස්කාර වශයෙන් සංඥා වේදනා දෙක හසුරුනකොට ඒ යෝගාවචරව මාර්ග ඥාන චිත්තක්ෂණීති කරන සක්කාය දිට්ඨිය අතහැරීම හරියට වැලකෙලිලා එහා පැත්තට පැදලා ගඟේ එහා පැත්තට වැටෙන මිනිසයා අනිශ්චිතතාවයේ පතිත වෙන්නේ කොහොමද? ස්ථිරතාවේ නම් වෙලා අතහරින්නේ කොහොමද? එහෙම නැත්නම් රිටිමැනීමේ දක්ෂ රිටිපිනුම් කරුවා අන්තිම චිත්තක්ෂණ සමන උදා කරව රිට්ට ගැම්ම දීලා රිට විසි කරලා බාහිරකින් එහා පැත්තට පනින්නේ කොහොමද? අන්නේ පැත්තට දැම්මට පස්සේ තියෙන අනිශ්චිතතාවය. නිට්ටය වූ ස්ථිර වූ රිට විසිකරන්න වෙනවා. විසිකිරු නැත්නම් අපිට රිට පැනීම ජය ගන්න බෑ. අන්නේ විසිකිරිල විසිකරන්න තමයි අර කල්ැතුවම කය විසිකරන හැටි, ruci අරුචිකම් විසිකරන හැටි, චේතනා ප්‍රයෝග ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිච්ච කේල් ගෙඩියක පොත්ත ගැලවෙන්න වගේ ඉදෙනකන් ඉඳලා ගලවන්න. අමුයෙන් ගලවන්න කිව්ව ගැලවෙන්නේ නැහැ. ඉදුණට පස්සෙත් ලෙල්ල පිටින් කෑවොත් කෙහෙල් කෑවයි කියලා කියන්නේ මීහරකට කියන්නේ. පොත්ත ගලවලා කෙහෙල් gediya කන්න දන්නේ කෙහෙල් කනවා. ඊට ඊට පස්සේ කියනවා කෙහෙල් කියන්නේ කටේ පැටලෙන જાතියක් කියලා. පොත්ත ගලවන්න දන්නේ. ඒ නිසා පොත්ත ගැලවෙන තැනට පොත්ත ගලවන එක තමයි ඒ කලයුත්ත කිරීමේ ඒ ඥානේ ඒකේ දැන් මෙතෙක් කන්නම් අපි මේ කියන බණ වලින් උපදේශ වලින් කළ යුත්තක් මෙහෙවීමක් ලාවට ඉතුරු වෙනවා. මාර්ග චිත්තක්ෂණය මොනවත් නැතුව තේරෙනවා. මේකට පිපෙන මලකට ඉඳ වගේ ඉදිච්ච ගෙහෙලකින් පොත්ත ගැලවෙන්න වාගේ ඉදිච්ච අඹ ගෙඩියක් උලඟට නැට්ටෙන් ගැලවිලා වැටෙනවා වගේ මේ සිදුවෙන සිදුවෙන අවස්ථාවේ කරන්නේ හිටියොත් මේක මාර්ග ඥානයක් වෙන්නේ නැහැ. ඒක කෙරෙන දෙයක් බවට පත් කරන්න තමයි යෝගාවචරය හැම පැයෙම වාඩි වෙනවා හැම පුළුවන් වෙලාවම සක්මන් කරනවා වත පිළිවෙත කරනවා මගේ රුචියට නෙවෙයි කෙරෙන්නයි. දහස දහස්වර කරනකොට ඒ අවසාන මාර්ග චිත්තක්ෂණයේදී මේ ප්‍රත්‍යවේක්ෂා ඥානෙදී වටහා ගන්න මේ මේ හැලුනේ සක්කාය දිට්ඨිය තමයි කියන එක මිහිට කලින් ඇත්තටම යෝගාවචරයට ආංශික වශයෙන් ලක්ෂ වාරයක් වෙලා. මෙතනදී තියෙන එක වෙනස 100%ක් සිද්ධ වෙනවා. ඒක කෙරෙන්නේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කරපම් පුතා කියලා කියපු නිසා නෙවෙයි. Tamange අදිෂ්ඨානෙත් ඒ ගැම්මටමයි කෙරෙන්නේ. දැන් හොඳටම දුම් බීම කරන කෙනාට කොයි වෙලාවේ සාක්කුවට අත යනවද කොයි වෙලාවේ සිගරට් පැකට් එක ගත්තද කොයි වෙලාවේ සිගරට් එකක් ගත්තද පත්තු කරාද බිව්වද මතක නැහැ. වාහනේ පදවන මිනිස්සයාට Tamange වාහනේ නැගලා කොයි වෙලාවේ ෆස්ට් එකට දැම්මද කොයි වෙලාවේ සෙකන්ඩ් එකට දැම්ම මොකක්වත් මතක නැහැ. එයා අන්තිමට දන්නේ මම මෙතන විනාඩි 4කට පාරිලා ගෙදර හිටියා දැන් පාරේ මැද ඉන්නවා කියලා දන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඉංජිනේර කෙනෙක් ඇවිල්ලා විස්තර කරලා දෙන්න යන්නේ නැහැ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දානට මෙච්චර ගියර් එක නැගලා තියෙනවා මෙච්චර ස්පීඩ් එක තියෙන්න ඕනේ පත් දෙපැත්ත බලන්න මොකක්වත් නැහැ. අන්න වගේ කරලා කරලා කරලා කරලා එන ගැම්ම තමයි මෙතන පණින්නේ. ඒ නිසා මේ අවසාන චිත්තක්ෂණයේදී හම්බ වෙන සමුච්ඡේද පහාන සම්පූර්ණ ප්‍රහාණය කිරීම කල්යතෝ තදංග වශයෙන් පුරුදු කරන අවස්ථාවල තමයි යෝගාවචරය බොහෝ විට දාඩිය දාන්නේ බය වෙන්නේ සැක උපදවන්නේ නිදි කිරා වැටෙන්නේ එපා වෙන්නේ මේ ඔක්කොම භාවනාවේ ලකුණු ඒ සමහර විටක පිස්සෝ භාවනා කරනකොට අභව්‍ය පුත්‍රයන් කරන භාවනා උඩදිත් මෙව එනවා මම ඒක නෙවෙයි මේ කියන්නේ දක්ෂ යෝගාවචර පවම වෙන්න පුළුවන් ඒ හැම එන එකක්ම සම්මාදිට්ඨිය යෝනිසු මනසිකාරයෙන් දාලා කල්පනා කරන්න යෝගාවචරය දන්නේ නැති නිසායි කියන්නේ පුළුවන් තරම් උපදේශ සහිතව ලෑස්ති වෙලා ගුරුවරකෙක් කරන්න කියලා. ඒ කලත් ওই දුෂ්කරතා මත වෙනවා. මේ දුෂ්කරතා හැම එකක්ම සුබ නිමිත්තක්. මොකද අපි ගඟ දිගේ ඉහළටනේ පීනන්නේ against the grain යන්නේ. ඒ නිසා තර්ක ඥාන හැලෙනවා. මේ අලුත් මොකද්දෝ ගැම්මක් එන්න පටන් ගන්නවා. ඒ හැම එකක්ම වෙන්නේ අලකලංචයක් වගේ. හැම එකක්ම වෙන්නේ අභාග්‍යයක් වගේ. ඒකේ උත්කෘෂ්ඨ අභාග්‍ය ඇත්ත වශයෙන්ම මාර්ග ඥානෙ වුණාට කල්ැතු එක ලක්ෂ වාරයක් කරලා හිත ඒ தත්තටපත් වෙලා ඉන්න නිසා ඒ පුද්ගලයාට ඒ අර ගංගානං ගඟ කොච්චර දුර හැතැම්ම ගානක් ගෙවාගෙන එළ මොයේ කටෙන් මහමෝදට වැටෙනවා වගේ තීරණ පටන් ගන්නවා දැන් මට ආයේ නඩත්තු කරන්න දෙයක් නැහැ ගංගානනා කියලා මට තනසු ගන්න දැන මොහොතට ගියනවා. ඒ වගේ මේ කෙලස් කන්ද මේ මේ අකුසල් ටිකටම තමයි අපි කියලා කියන්නේ. මම කියලා කියන්නේ. මගේ රුචි අරුචිකම් වලට මගේ කෙලස්. ඒක නඩත්තු අතහැරෙන. අතහැරලා ඒ සක්කාය දිට්ඨිය අතහැරනකොටම මේ යෝගා හොඳට තේරෙනවා. මෙතෙක් කල්ලි කරපෙන්නන්ට මවාපාන්ට රකස්කරන්ඩ අරාඳින්ට සූදානම් වෙන්න තිබුණු ගති නැති චිත්තක්ෂණයක් තිබුණා කියලා. හැබැයි මතක තියාගන්න ඊගා චිත්තක්ෂණේ ආයෝකේනවා. හැබැයි විශ්වාසයක් තහිත වෙන්නේ මේක ගලවන්න පුළුවන් කියන එක. එච්චරයි මේ පච්චවේකා ඥානෙදි සිදු වෙන්නේ. ඊට පස්සේ යෝගාවචරය ඒක හරිද කියලා බලන්න නැවත නැවතත් නැවත භාවනා කරන්න කරන්න කරන්න මේ ඥාණය ස්ථිරතර වෙනවා. හැබැයි කටමැත දොඩවන්න ගත්තොත් නම් මාර්ගය නම් අපව නැති වෙන්නේ නැහැ. නමුත් යෝගාවචරය නැති වුණා කියලා හිතන්න තරම් නැති හිතට සැක පහළ වෙනවා. නැති සක්කාය දිට්ඨියක් එනවා වගේ තේරෙනවා. සීලෙත් කරනවා කියලා හිතෙන් ඉඳ තියෙනවා. හරිම අමාරු තැන ඒකයි කියලා මට නම් කියන්න පුළුවන්. ඒකට මේ ගුරුරුත් උදව් කරන නම් යෝගාවචරයට අහුවරණක් නැහැ. ඒ නිසා මේක ලැබුණාට පස්සේ කරන්න තියෙන පච්චවේක්‍රණ ඥානදී දස දහස්වර ඒකම කරන්න. ඒකම කරනකොට කරනකොට ඒක තමන්ගේ බුද්ධියට සින්න වෙනවා මිස ගුරුවරයාට ඒක සාකච්ඡා කරලා තියෙන දෝෂයක් ඇත්තේ නැහැ. නමුත් ඒ වුණත් පුළුවන් තරම් පරිසංගණිත කියලා. ඒ මොකද මේ ලෝකයේ වෙළඳ ප්‍රචාර ලෝකයක්. ඒ ලෝකේ මේ ආර්ය මාර්ග ඥානත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඒ වෙළඳ ප්‍රචාරයේ තරඟයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් යෝගාවචරය මතක තියාගන්න ඕනේ ආධුනිකෙක් වෙලා. මොනවාක්වත් දන්නේ නැති කෙනෙක් වගේ වෙලා මේ පච්ච වේක්ෂණය දස දහස්වර ඒකට කියන සමාපatti ඥාන වර්ධනය කියලා කරනවා නම් කරනවා නම් කරනවා නම් ඒ යෝගාවචර මේ තාත්තගේ දේ දැන් තාත්තගේ දේ මට ගණින් කියලා කිව්වා දැන් බෝතලේ මට ලියලා දුන්න ආයෙක වෙන තර්කයක් නැහැ. අන්නේ වගේ බුදුජානනාථගේ ශාසනයේ ණය ගිව්ව වෙන. ඉන පරිභෝගයක් නැහැ. ඊට පස්සේ සාමි දායජ පරිභෝගයේදී බුදුහාමගේ දායාද කාර්යයක් පාටපත් වෙන්න පටන් ගන්නවා. හැබැයි මම අර කියන තුන්වෙනි වතාවට ධර්ම දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා ඒකේ උත්කෘෂ්ඨ අවස්ථාවේ පුංචි කෑලි මේ අසල්පේච්ඡ භාවය තමන්ගේ තියෙන ಗುಣ ප්‍රකාශ නොකරන ගතිය. ලද දේන් සතුටු වෙන ගතිය. ඝන සංගනිකාට යන්නේ නැති ගතිය. විවේකයේ හොයන ගතිය. විරියාරම්භ ගති පුදුම විදියට පණ ගැනීමට පටන් ගන්නවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ අපි මෙත මේ වෙහෙස කර වුණත් මේ නීති පද්ධතියක් ඉදිරිපත් කරේ ඒක උපයන්න කරපු නීති පද්ධතියක් නෙවෙයි. උපේපදේ ආරස්සාවෙන් කරපු එක. නැත්තම් සාසනය රැකෙන්නේ අපෙන් අපි භාවනා කරාට සාසනය රැකෙන්නේ නැහැ. මොකද හේතුව මිනිස්සු අපේ දිහා බලලා ඉතුරු වෙන ආදර්ශය දිහා බලන. පුළුවන් තරම් අල්පේච්චව මේ කටයුතු කරනවා නම් ඒක තේරුම් අරගත්තොත් මගේ වචනේ කියන මාර්ග ඥානෙ ලබන්න ඕනේ නැහැ. රහතන් වහන්සේගේ ගුණ යෝගාචරයට භාවනා කරනකොටම එනවා. කවුරුත් පිටිපස්සෙන්ලා කෙවිතකින් තලන නිසා නෙවෙයි. අවබෝධය. සිද්ධි වීමෙන්. සීසන් කිරිල්ලෙන්. නැවත නැවත කිරිල්ලෙන්. ඒ නිසා යෝගාචරය මේ ඥානය තාර්කික වශයෙන් සූත්‍රමය වශයෙන් විශාල ගැඹුරක් කතා කරාට ඉබේ සිදුවෙන දෙයක්. මේ තියෙන පෙරහුරුව සූදානම් වෙන ගති හැම කෙනෙක්ම හැම මොහොතේ වගේ අත්දකිනවා ශක්ති ප්‍රමාණයෙන් ඒ ඥාණයට ගැළපෙන්න වැඩ කරන්න පටන් ගත්තොත් ඥාණයට ලං වෙන පාර ලං වැඩි වෙනවා. හිත වැඩ කෙරුවොත් තර්කෙට දුන්නොත් වාදයට ගියොත් ඒක වැඩ කරන්නේ සක්කාය දිට්ඨිය වැඩි කරන පැත්තටයි. යෝනිසමංස්කාරය නෙවෙයි අයෝනිසමංස්කාරය වඩා. සම්මා දිට්ඨිය නෙවෙයි මිච්ඡා දිට්ඨිය වඩා. මෙන්න මේ දෙක අපේ විශේෂේෂ්ඨය ඇතුළතයි තියෙන්නේ. පිටපාහිර කෙනෙක් නෙමෙයි. ඒ ශක්ති ප්‍රමාණය මේ වඩ아가න ගියොත් යන්නේ සක්කාය දිට්ඨිය මිච්ඡා දිට්ඨිය වෙනවා. සක්කාය දිට්ඨිය ඇවිල්ලා මෙන්න මේකයි සැක කිරීමෙන් වෙන පාඩු මෙන්න මේකයි සැක නොකරන තැන කියලා කියන්නේ. මේකයි අවශ්‍ය කරන සීලය කියලා කියන්නේ හදාන හදාන යනකොට යම් දවසක මාර්ග ඥානපත් උනට පස්සේ නම් ඉෂ්ටිර කරලා කියන්න පුළුවන් මෙන්න මේක තමයි හරි ක්‍රමය කියලා. ඒකයි මේ මතක් කරන්නේ නිවන ලැබුවට පස්සේ තමයි මාර්ගය පිළිබඳව කලෙලියක් ඇති වෙන්නේ. ඒක නිසා වෙන්නේ සරුවචනාංශයේ 60ක් 69ක් රාතන් වහන්සේට මතක් කරේ ওই 69 දෙන්නෙක් එකපාරේ යන්න එපා. දෙන්නේ කිව්වොත් ආධුනිකයා පැටලෙනවා. දන්න කෙනා ගිය කෙනා Tamanට වැටෙච්ච තාලේ කියලා දෙන්න ඒකට නායකාරයෝ ටික ගොඩේ. වැටුණාට පස්සේ නම් ඉතින් කාටත් ලකුණු දෙකක් හම්බෙන එකක් වැටුණා අනිත් එක පාර කියලා දෙන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒ නිසා මේ නෛර්යානික ගමන ඒකේ ගැඹුරක් තියෙනවා. මේ සාපන අහන්නත් ඕනේ. සාකච්ඡා කරන්නත් ඕනේ භාවනා කරන්නත් ඕනේ කරන කිසිම දෙයක අහක යamak නැහැ ඒක නිසා යෝගාචරය එන්නේ එන්නේ බොහොම තලතුණා තත්ත්වකටපත් වෙන්නේ ඉතින් මේකෙන් අපි අද මේ ධර්ම දේශනා මාලාවේ 30 ඒ හත් වෙනි අංක ඉවර වෙනවා මේ කල යුතු කතා දසේ නතර වෙනවා අපි අනිත් දවසේ පටන් ගන්න යන්නේ විරි ආරම්භ කතා කියන පස්වෙනි අංකයට ඊගාට තියෙන ප්‍රඥා කතා ඉතින් මේ සීල දිනාට මෙතුවා කල් මේ ධර්ම දේශනා කළ භාවනා කළ ලැබිච්ච ඥාන නිසා පුළුවන් තරම් අල්පේච්ඡතාවයේ සන්තුටිකමාදී දිනු කරගෙන මේ විමුක්ති ඥාන දර්ශන කතාවේ ඒක අවසානයේ රහත් ඵලයේ අපි මේ සාකච්ඡා කරේ සාමාන්‍යයෙන් පළවෙනි ඥානෙ ලැබින පිළිබඳව ඒ ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ ජීවිත උපවත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා. කෙසේ නමුත් දේශනාව හොඳයි අපිට ප්‍රකාශන ප්‍රශ්න නැති නිසා අපි දිව්‍යයන්ට පින් දීමෙන් ඥාතියන්ට පින් පැමිණි වීමෙන් විමුක්ති මිති විමුක්ති මම විමුක්තිය ලැබුවායයි කියන ඥානෙ. විමුක්තිය ලැබුව බව දැනගන්න ඥානෙ. මාර්ග ඵල චිත්තක්ෂණයට පස්සේ අනිවාර්යෙන් පහළ වෙන එකක් ධර්මානුකූලව න්‍යායානුකූලව පහළ වෙන ඥානයක් කියලා කියන්නේ. ප්‍රායෝගික අංශය වෙන්නේ නැවත නැවතත් ඒ ඵල සමාපත්තියට සමවදින්න පුළුවන් සමාජයකට ඉස්සල්ලාම දාසේ තරම් සිල්ලාරයක් නැහැ. නමුත් තේරෙනවා දැන් මේ සංකල්ප මට්ටමේ මම එහා පැත්තටමට යන්න පුළුවන් ආයෙත් උන්නම් එන්න පුළුවන් මෙන්න මෙතනින් එහාට වැටෙන යන තැන මෙතනින් මට ආපම සංකත පැත්ත සම්මුති පැත්ත කියලා හොඳට සීමා මරියදා තේරෙනවා. එතකොට ඒක එහා පැත්තේදී මෙන්න මේ මේ කෙලස් නැහැ. එළියට ආපුවහම මේ කෙලස් තියෙනවා කියන එක අර ප්‍රතිවේක්ෂා වගේ එක නැවත නැවත ඕන වෙලාවක් කරලා බලන්න. Yes. ඒක ඒක තමයි ඊට ඉස්සෙල්ලා දැනගන්න ආනාපානෙ නැති වෙනකොට කුඩප්පු වෙනවා නම් කෙලෙස්. කුඩප්පු වෙන්නේ නැත්නම් කෙලෙස් නැහැ. හිත ඇතුළේ වේදනා ශක්තිය එනකොට ඒක මේ එක්ස්පර්ටයිස් කරන්න ඕන. දහස්වර කරනකොට මෙවට කලබල වෙනවා නම් කෙලෙස්. කෙලෙස් කියන්නේ තියෙන එක කෙලසෙනවා කියන එකනේ. මොන කෙලසිල්ලක් කෙලසුනත් ඒක මගේ නෙවෙයි කියන්න පුළුවන් නම් නිකෙලස්. කවුරු වෙයිලා මොන જાතියෙන් කෙලසන්න ගියත් මම නෙවෙයි කෙලසෙන්නේ කියලා ඉන්න පුළුවන් ඒක ඔලොමලකම නෙවෙයි. ඔලොමලකම නෙවෙයි. සීලක පිළිහිටලා සමාධියක පිළිහිටලා ඉන්න පුළුවන් නිකලෙස්. ඉතින් ඒක ওই අවසාන මට්ටමට යන්න ඉස්සෙල්ලා ලක්ෂ වාරයක් අපි පරීක්ෂා වෙනවනේ. අපික තෙත පාන් කැල්ලක් වගේ එනේන විස බීජ දානවනම් කෙලස් තමයි. ටෝස් කරපු පාන් කැල්ලක් තිබ්බට විස බීජ වැටුණාට අල්ලන්නේ නැහැ. පුස්කන්නේ නැහැ. ඉතින් හිත ටෝස්ට් වෙනවා ඉන්නේ. ඒක තමයි තපස කියන්නේ. දෙයට සීලේ විතර කරන්න ඕන කටයුතු කොහොමද කරලා භාවනා පරියන්කෙට ගිහිල්ලා මූලිකව ගන්න කොහොමද ඉස්සරහට කියන්නේ බැරි අවස්ථාවක් නේද මූල කර්මත්තය කියන්නේ නিত্য සාධකයක් නෙවෙයි අනිත්‍යතාවයට යටත් වෙච්ච එකක්. ඉතින් භාවනා නොකරන කෙනෙකුට කරපු නැති කෙනෙකුටත් ඕකනේ වෙන්නේ. හිතින් නෑ. හිතින් ඉන්නේ නෑ. නෑ මොකද නෑ. නිකම්ම නිකන් ඉස්බව. ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ ඒකට ඒක ඒ ප්‍රශ්නේ අහන්නේ ඇයි මූල කර්මස්ථානේ ස්ථිර නැත්තේ කියන ප්‍රශ්නයනේ. මූල කර්මස්ථානේ ගැන ස්ථිර දැන. මේවා කරන්න උත්සාහ කරන සම්මාස ඊළඟ මොකක් හරි ඊට වඩා ඉහළ මේ ඵලයක් ලබා ගැනීමට නෑ නෑ ඵලයක් ලබන්න ඕනේ එහෙනම් ඒ හිස්ත හිස්තන දෙච්චාම හිස්තන ඇප්‍රීෂিয়েට් කරන්න. හිස්තන යන්න හිස්තන පරිගන්න නැතුව ඒක ඒක පෑගුව ගමන් ඊට පස්සේ යන්න බෑ. හිස්තන නම් තියෙන්නේ ඒක පිළිගන්න. 100 100ක් පිළිගත්ත දවසේ ඒකෙන් ඊගාව එකට ගෙනියනවා. ඇයි මේක එන්නේ ඇයි මේක නොවෙන්නේ කියන තාක්කල් බෑ. ඒ කියන්නේ නෑ මේ අපිට තියෙනවා අපි මේක දිහා බලනවා පේන්නේ පේන්නේ නැති බව දන්නවනේ බැලුවේ මේකයි ඒක පේන ඉතින් ඒක ඒක හොඳ ප්‍රකෘති තත්ත්වයක් නේ ඒකටයි අභියෝග කරන්නේ අපි ඒකට සාදර වෙන එකයි තියෙන්නේ ඔව් ඒකට 100%ක් සාදර වෙච්ච ගම ඊගාවේක අපිට පේන්නේ සරණ ඒක ප්‍රතික්ෂේප කරලා දවස් ගන්න කර දවස් දේශනා කරා දවස් පාකට හරි සතියකට හරි ඒ தත්ති නවත්තීමේ හැකියාව. නෑ මෙතන මේ කතා කරන එක නෙවෙයි අරමුණට හිතේදුව ආනාපානිද ආනාපානෙ පේන්නේ නැත් තත්යක් නේ කතා කරන්නේ. හරි ඒ මූල කර්මත්තනේ පේන්නේ. පේන්නේ නැත්තම් පේන්නේ නැති බව දන්නවනේ. එච්චරයි. ඒකට සැකයක් හෝ ඒක පිළිබඳව ඇයි මෙහෙම වෙන්නේ කියන තාක්කල් අපි එකෙන් බුද්ධිය ලැබෙන්නේ නැහැ. බුද්ධිය ලැබෙන්නම් පේන්නේ නැහැ. විචිකිච්ඡාවක් තියෙනවා සීල ඔක්කොම පටලයි. මේක මේ වෙච්ච දේ කරපු දෙයක් නෙවෙයි වෙච්ච දෙයක්. මේකෙන් මට කිසිම කර්ම රැසීමක් නැහැ. මට මේක ඉන්නේ මේක සමතුලිත දෙයක්. මේක මේ කිසිම ආටිෆිෂල් එකක් නැහැ මෙතන. සමතුලිත දෙයක් කියලා ඒකට එහෙමම ඉන්න පුළුවන්. මාර්ගයේ වැටෙනවා ඵලයේ වැටෙනවා දුර්ගල කෙලෙස් හරිනවා ඉතුරුච්ච කෙලෙස් හරිනවා නිවන ඒක ගැන දැන් මේ වුණත් ඒක තව ඉස්සරහට කියවෙනවද ඒ හැටියට නෑ ඒකෙම ඒකම කියලා තියෙනවා ඒ පහම අනිවාර්යම වැටහිම සිදුවෙන්නේ හොඳ බෞසුත කෙනාට විතරයි අනිවාර්ය නෑ ඒක සාමාන්‍යයෙන් විභාග ඉවරනාට පස්සේ සාහිතිකයක් නිකුත් කරනවා වගේ වැඩක් නමුත් බෞසුත කෙනාට හොඳට තේරෙනවා මෙන්න මේක තමයි ඔය බණේදී කිව්වේ හැබැයි ඒක තේරෙන්නේ බණේ කියන තාලෙට නෙවෙයිනේ ප්‍රායෝගිකව වැටේනවා මෙන්න මාර්ගය මෙන්න ඵලය මෙන්න තිබිච්ච කෙලෙස් මෙන්න කැපිච්ච කෙලෙස් නැත්නම් ඉතුරු වෙච්ච කෙලෙස් කැපිච්ච කෙලෙස් මෙන්න නිවන ඒ පහ රහත් වෙනකොට ඉතුරු වෙන කෙලෙස් කියලා જાතියක් නැහැ හතරක් වටේ ඉතින් මේකෙදී මේ ඇති වෙන දේවල් තව කෙනෙකුගේ දැන ගැනීමට හේතු වෙනා මිසක්කා ඒක පහළ වුණත් නැතත් ලැබිච්ච මාර්ග ඥානෙ සහතිකයි ඒ පුද්ගලයාට ඒකෙන් අඩුපාඩුවක් වෙන්නේ නැහැ මේ ශාසනය ඉදිරියට පවතින්න ඕනනේ පවතින්න ඕන නිසා මේව ෆ්‍රේම් කරනවා චාට් කරලා පෙන්නලා දෙනවා ඒකත් යදින් ලියලා තියෙනවා මේ විදිහට පිරිසුදුකමක් ඇති වෙන්නේ බෞද්ධ ඥාන ඇති කෙනාට පමණයි. අනිකාට එකක් දෙකක් පහළ වෙන්න පුළුවන්. දැන් නිවනේ කියන එක මම මේ කෙලිම හැමෝටම මේ හැමෝටම මේ කවද්ද ක්‍රියාවන්තාවේද කියන්නේ මාර්ගඵලවල එකද දෙකද සෝවාන් සතරදාගාම අනාගාම එහෙමද නැත්නම් මුල ඉඳලමද නැත්නම් රතවේග සූත්‍රය වගේ ගමන් දිගටම යන පිළිවෙලද කියන්නේ. නිවන කියන්නේ කාලයට අහු වෙන්නේ නැති දෙයක් නිසා ප්‍රශ්නේ අතක්. නිවෙන විතරයි කාලයට අහුවෙන්නේ නැති දේශයට අහුවෙන්නේ නැති එකම ධර්මතාවය නිසා මට කියන්න බෑ මේ උදේ හම්බෙන දවල්ද පළවෙනි මා ඒව ඔක්කොම අපි දාගත්ත මේ බයිල වචනනේ ඒ වගේ නිවන නැහැ ඒ නිසා හිතන්නේ මේ කුණු කන්දල් හිතෙන් ගිය දවසට ඔන්න ඕකට නිවන කියලා නම තමයි කුණු කන්දල් තියෙන තාක්කල් ඕකේ නිවනක් හොයන්න හදනවා කියලා කියන්නේ ඔය අර මිනිස්සුර මේ මුතු බෙල්ලෝ අර කුඩු වෙච්ච වගේ මුතු හොයනවා අම්බින වෙලාවල් තියෙනවනේ හැබැයි පොත්වල ලිව්වට තැනක් හෝ වෙලාවක් තියෙනවනම් නිවන නෙවෙයි කියලා හිතාගත්තම හරි. ඒකෙන් විනිර්මුක්ත කාලදේශ දෙකේ විනිර්මුක්ත ධර්මයක්. ඒ නිසා අපි ඒකෙදි නිවනදී අයින් වෙන දේවල් තැන් අතුව කෙලසයිතෝ නම් අතුව කියන. මෙව්ව මෙව්ව නෑ මේක නෑ. ඒකට කියන්න උපමාවක් විදියට Apple ලංකාවට එද්දි ඉස්සෙල්ලා අපිට කාට හරි Apple කියන්නේ මේක කියලා දෙන්න බැරුවට අපිට කියන්න කෙසෙල් නෙවෙයි. අලිගට පෙර නෙවෙයි. peer නෙවෙයි. මේ මිදි නෙවෙයි. හැබැයි පළතුරක්. හැබැයි අරකට නෙවෙයි මේකත් නෙවෙයි මේක ඕන තැනන් කියයි. ඉතින් ලේසියෙන් වැඩ තමයි දිවදි කරපන් කියලා ඇපල් කැලක් තිබ්බහම ඔන්න ඕක තමයි ඇපල් කියන්නේ. එහෙම නැතුව අරක නෙවෙයි මේක නෙවෙයි කිව්වට බොරු නෙවෙයි. ලුණු කැටේ රහා දිවදි කරලා දිවිල් තියෙන එක ලේසි. අනව නෙවෙයි මොනේ කියන්නේ. නිවනටත් කියන්න තියෙන්නේ දැන් ওই වචන වල තියෙන නැස්චාර්ත පද. නිමිතික පරලා කුසක් මහත්තක් ඇත්තේ නැහැ. ඔහේ කියනවා අනිමිත්තයි අපරිහිතයි සුඤ්ජත අයන්නේ පටන් ගන්න දේවල්නේ. ජීවන කියන්නේ ආස්තික ධර්මයක් නෙවෙයි. ඉතින් ඒ අනාස්තියට අපි බලන්නේ මේක කලබගෑනියක් පචවීමක් වැරදිලක්. ඒ නිසා නිවනටවා සාදර නැහැ. මොකද අපි බලන්නේ කරඬුව තියලා වන්දනා කරන්න මොකක් හරි කැලලක් හම් වෙයි කියලා. මොකක් හරි තැනක් මොකක් හරි ගෙනියන්න අඩු ගන්න මේ දිසිවටනක් ඇදලා ගෙනියන්නේ. චර ගෙනියපේකෙන්. යාන්තර මොකක්වත් නැහැ කිව්වට පස්සේ යන්නේ මේකටද රටවැවි අර කන්දක් විතර. ගුවක් හරි ඒක චරගෙන් දාරු. දැන් භාවනා කරන අවස්ථාවේදී හෝ වේවා වහන අවසන් මොහොතේ හරි ඒ විදිහට කිතිලාම තමුදු සොයක් දැනෙනවා. ඒ කියන්නේ මෙහෙම හිතතයි කෙලස් නැතිකම. ඒ කියන්නේ කියනවා කියන හිතන්න බෑ. හිතනම හොඳට. පහු වෙලත් නැහැ ඉස්සර වෙලත් නැහැ දැනට තියෙනවා දැනටමයි ඒක උඩම තමයි මේ ඉන්නේ ඉතින් අර වෙන දේවල් බදාගෙන ඉන්න නිසා නිවන කියන්නේ අහිංසක ධර්මයක් නෙවෙයි පොදු හරීම අහිංසක ධර්මයක් හිතට කොන්දක් නැහැ කොන්දුවට පෙරක් නැහැ යා නිතරම යට යනවා කෙලෙස් එනකොට බොහොම ඡණ්ඩය පරුසයි අරය තලන ඵලය යන්න කියනවා ආ හොඳයි අයියා ලොකු ඉන්නේ කියලා මෙයා පැත්තකට ඉතින් අපිත් කෙලෙස් වලටමනේ දෙන්න උදව් තර්කයටමනේ උදව් කරන්නේ. මේ මේ සැපරමනේ හොයන්නේ නිවන කියනවා. හරි මට දවසක් එයිනේ. උපරන්න පුළුවන් හරි කරවන්න නිවන මකන්න බෑ කාටවත්. ඉතින් අපිට තියෙන්නේ කවදා හරි මේ විකාර විකාර වශයෙන් දැන විකාර නොකර ඉන්න නම් එපාපා. විකාර කරන්න එක ප්‍රශ්න විකාර විකාර බව දැනගෙන කරන්නේ. එතකොට ආකාරය මතුවේ. විකාර නැතුව ජීවත් වෙන්න බෑ. එතකොට පිස්සු වැදෙනවා. අවසානයේ කරලා ඉවරලා දැනගන්නේ මේ විකාරයක් කියන්නේ. ඒතරයි. එච්චරයි. ඒකෝට දැන් හැම අම්මා කෙනෙක්ව තාත්තා කෙනෙක්ව දරුවන්ට කියනවා අනාචාරය හැසිරෙන්න එපා කියලා. ඌ ඇහුවොත් මම හම්බුනේ කොහොමද කියලා. ඒ දරුවා ඇහුවොත් එහෙම. ඒක ආචාර ධර්ම. ඉතින් how can I tell my child කියලා අර පික්චර් එකක් ආයේ හැම තැනම දන්නවා කාමයට ආපුවාම හොඳ නරක දෙයක් නැහැ. anything valid. දරුවන්ට කියනවා කෙලින් ඵලයන්. ඒ පැත්ත මෙලත බලන්න එපා. ඉස්සරහට ඵලයන් කියලා. ඉතින් අරු බැරිලා තමයි මුණ දිහා බලලා ඇහුවොත් ඒ වගේ මේකක් තමයි මේකෙත් තියෙන්නේ. මේ සම්බුදුරජාණන් කියනවා කරපල්ලා. මේ පාර හරියට හදාගත්තට පස්සේ ඒ කියන්නේ සක්කායදිට හැදුවට පස්සේ අපි ගන්න හැම ප්‍රයත්නයකම අපි නිවනට ලඟ වෙන්නේ. අපිට වෙන්නේ හැම වියදමක්ම කරලා හැම නින්දාවක්ම ලැබලා සක්කාය මේ මේ සම්මිය දෘෂ්ටි හදාගන්න එක. හැදුවට පස්සේ ආයෙකට මේ ප්‍රයත්න කරන්න ඕනේ. අපි කරන හැම එකෙම රිෆයින්මන්ට් එකක් එන්නේ. හැබැයි හරි දේම වැරදීම හොඳ නරක නම් තොරණ බෑ. හැම මොහොතෙම අපි තල්ලු වෙනවා කියන එක wherever you may be you are on the way you are back home හැබැයි ඒ සම්මාදිට්ඨිය ඇති උනට පස්සේ එහෙනම් අපි නිවන් දැක්කා සායනංග ටිකක් කල් ඒක ප්‍රැක්ටිස් කරන්න වෙයි නැත්තම් නිවනට උරු නැහැ අපි කියලා දෙයක්වත් නිවන කියලා දෙයක්වත් නැහැ අපි නිවන් දැක්කා කියලා කියනකොටම මේ ව්‍යාකරණයම වැරදි ව්‍යාකරණයම වැරදි එතනම වැරදි වාදිනොත් අර වෙලා ඉවරයි කතා කරන්න දෙයක් නැහැ ඒ නිසා හුදම වැඩි තමයි yes sir කියලා අනිකයි තියෙන්නේ. ඒක කරන්න තියෙන ටික කරනවා දිගට කරනවා. මොන්නම විදියකට මනින්ට කිරන්නයි යන්නේ. කරපු ගමන් මාන්නයට අහු වෙනවා. හරිදොල් එන්ස බන්නකොට නිවන් ලැබුණා වගේ හිතපුවම ඉවරයි. නිවන් ලැබලා නැහැ. ලැබුණා වගේ වැරදි නෝ ඌ වැරදි වෙනවා. උඹ ඇති හොඳත් ඌ හොඳක් තියෙනවා. ටීචර්. හොඳුණා කියලා නම්බුවක්වත් වැරදුණා කියලා අවනම්බුවක් නැහැ. මොකද ලෝක ස්වභාවය. අපි මේ වැරදි වලට උපන්න සාධක ලියන්න හදනවා. නම්බු වලට මේ පාටි දාන්න හදනවා. එතකොට තමයි ඔය පටලැවිල්ල වෙන්නේ. නිරෝධ සමාපත්තිය කියන එක ආනාගාමී මාර්ග ආර්යත් පලස්ත දෙන්නට විතරයි ගන්න පුළුවන්. අෂ්ට සමාපatti තියෙන්න ඕනේ. සෝවාන් ඵල සමාපatti, සකදාගාමී ඵල සමාපatti, අනාගාමී ඵල සමාපatti සුද්ධ විදර්ශකයන්වත් ගන්න. අරකට සමතයානික වෙන්න ඕනේ. يعني සමතේ තියෙන්න ඕනේ අෂ්ට සමාපatti සහ අනාගාමී මාර්ග ඥානෙ තියෙන්න ඕනේ නැත්නම් අරියත් මාර්ග ඥානෙ තියෙන්න ඕනේ නිරෝධ සමාපත්තියට යන්න. එතෙන්දී සංඥා වේදනා දෙක සම්පූර්ණයෙන්ම දුරු කරන්න පුළුවන්. අනික් කට්ටියලා තියෙන්නේ දුර්වල කරන එක. ඒකට ප්‍රථම ධානා සමාපත්තිය වෙන්න පුළුවන්. ඵල සමාපත්තිය. ඵල සමාපත්තිය කියන්නේ විපස්සනා වැඩ පිළිවෙලක්. ධානා කියලා කියන්නේ සමත වැඩ පිළිවෙලක්. එමුණ අපි ඉතින් දෙවියන් පින් දීම ඥාතින් ජීවත් කිරීමෙන් උලින් දවසේ ධර්ම දේශනා වැඩ පිළිවෙල සමාප්ත කරනවා.